දැයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම සාකච්ඡාවකට ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලකට නැත්නම් පොදු කමටහන් සුද්ධ කිරීමකට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්නෙන් පටන් අරගනිමු ඒ වගේම ආරාධනා කරමු සභාවට අවස්ථානුකූලව මතකලීතු ප්‍රශ්න ප්‍රකාශන හෝ මාතෘකා තියෙනවා ඉදිරිපත් කරන්න කියලා. ඒ ඉමාවින්ද කියන ලිඛිත ප්‍රශ්න සභාවට කරන විදිය. ඒ අද සමා ප්‍රශ්න ඇති වෙනවා කියන රටක ස්තුතියි සමාජයේ ෂෝට් හෑන්ඩ් එකේ ඉතින් මට කියාගන්න බැරි වෙයි මොනවද මේ ලිපියක් කියන පළවෙනි පද ටික හදලා රටට කියවුවොත් හොඳයි කවි කවි නේද කවි තියෙනවා ඒවා දෙන්නේ හත අමාරුම ප්‍රශ්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරණක භාවනාවේදී නිමත ඇති වෙන නිසා මම බොහෝ විට පීඩාවටපත් වෙනවා. ඇතැම් විට මම ආනාපානයේ සතිය යොදා සිටින විට මිනිත්තු දෙකක තරම් සුළු වේලාවකින් මා නිින්දට වැටේ. ඇතැම් විට ඉක්මනින් නවති වේ. ඇතැම් විටක පැය කාලක් පමණ වැඩි වේලාවක් පවා මට නිින්දකින් ඇත. එහෙත් මෙය රැය නිින්දේ අඩුවක් නිසා නොවන බව පැහැදිලි. භාවනාවේදී ඉක්මනින් මා වදිනවා නැවත පළමු පරිදි ආනාපානයට සතිය පැවැත්වීම කල හැකිය. මා මෙම නිදිමත ගතිය වළක්වා ගන්නේ කෙසේදයි කරුණාවෙන් පැහැදිලි කර දෙන්න තෙරුවන් සරණයි. මේක කලිමුත් අපි ටිකක් භාගයට සාකච්ඡා කරා. එතකොට අපි විස්තර කිරීම සඳහා කියන්න ඕලන් කෙලස් නැත්නම් තීන මිද්ද සහිත කෙලස් සහිත නිදිමතක් තියෙනවා. තව පැත්තක් තියෙනවා. ඒකට නිජමත කියලා වචනේ පාවිච්චි කරාට මේ අපි ලොකු සාංශ ගොඩක් කරන පාවිච්චි කරන සිත සංගවි ගැනීම කියලා. ඒක පාලියෙන් කියන්නේ ලීන චිත්තං කියලා. ඒත ලීන භාවයටපත් වෙනවා නැත්නම් නිලීන කියලා වචනිකුත් පාවිච්චි කරනවා විද්‍යාවේ. ක්‍රියාකාරකම් අඩු කරන සංගවි කරනවා. ඉතින් මේ සංගවි ගැනීම භාවනාවේදී සිදුවෙන ප්‍රගමනයක් නැත්නම් ප්‍රගමණයක ලක්ෂණ තීන මිද්දේ කියලා කියන්නේ කාලේ නාස්ති කිරීම. ඒතර මේ යෝගාවචරයේක් ඉන්ටර් විශේෂ මේ වගේ නිතිපතා භාවනා කරන යෝගාවචරයේක මේක ලීන වීමද නිදිමත වීමද කියලා කල්පනා කරගන්නේ මේ විනිශ්චය කරගන්නේ නිర్ణය කරගන්නේ ලීන හිතන නින්දට යන්නේ ඉස්සෙල්ලා පරමාණ මූලික කර්මස්ථානයේ ඉන්නේ නින්දෙන් අවදි වෙන්නේ මූල කර්මස්ථානයේ. එහෙමනම් සෞඛ්‍ය සම්පන්නව නැත්නම් අරසකාරීක මේක හිත ඇඟවි ගැනීමක් මිසක නිදයමක් නෙවෙයි. නිින්ද යන හිතනම් නැත්නම් තීන මිද්ද හිතනම් කොහොම නිින්දට ගැස්කලා දන්නේත් නැහැ අවදි වුණාට පස්සේ ආය අරමුණට ගණ්ඩක් බෑ ගත්තත් ඒක නිකන් කටෙත්තු ගති අරමුණට එක ආද වෙන්නේ නැති ගති ඉක්මනට අරමුණට එන්නේ නැති ගති තියෙනවා ඉතින් ඒක නිසා මේ කියන එකකට ඉස්ලාම හිත වෙනවා එක ප්‍රකාශයක් මේකේ තියෙනවා මට රෑ නිින්ද ගැටි ඇති වෙච්ච කරදර ප්‍රතිඵලයක් නෙවෙයි කියන අදහස ප්‍රකාශ වෙලා තිනවා ඒ කියන්නේ මේක ලීන වීම පැත්තට බර වැඩි වෙනවා හැබැයි අවදිනට පස්සේ අරමුණ ගන්න පුළුවන් බවකුත් කියලා තියෙනවා. හැබැයි සක්‍රීයව ඒ වාක්‍යය කියවිලා නැහැ. ඒ නිසා මම කැමැති අහන්න මේකට නින්දට යන්නෙත් මූල කර්මස්ථානයේ හරහාද නැත්නම් ආනාපානෙ ඉන්නකොටමද නැත්නම් අවදිනට පස්සේ නැවත එන්නේ ආනාපානෙද නැත්නම් ආනාපානෙ ගන්න ලේසිද කියන එක පිළිබඳව තපේලා උත්තර දෙන්න කැමතියි. ඒ දීපේකනා එයාම තමයි මේ ඔය ඒ වගේ ඒකට කියන්නේ අපදානේන සම්පාදිත තමන්ගේ චර්යාවෙම තමන්ගේ අත්දැකීමෙම සපෙල උත්තර කියන්න පුළුවන් ගතියක් තියෙනවා නම් ඒක හිත ලීන වීමක් තමයි හිතේ. තමන්ගේම චරිතයෙන් ඔපේලා උත්තර දෙන්න බැරි නම් ඒක කෙලෙස් නින්දා. ඒතකොට දැන් අපි අපි විනිශ්චය කරමු ශාක්‍ය අනුවයි මුල් ප්‍රකාශය අනුවයි මේක ලීන වීමක් නැත්නම් මේ හිත සංගමයේ ගැනීමක්. ඒතකොට ප්‍රශ්නට උත්තරේ මොකද්ද? මම කොහොමද මේක මකාරෙන්නේ? එක තමයි මේකට නිින්ද කියන වචනේ පාවිච්චි කරන්න එපා. මේක හිත සංගමයේ ගැනීමක් කියලා. එහෙම නැත්නම් ලීන භාවයටපත් වීමක් නැත්නම් නිලීන වීමක් කියලා අපි පාවිච්චි කිරීමෙන් මේ தത്വයට අපි දිය යුතු ගෞරවය දෙනවා. දෙක ඉඳගෙන විනාඩි දෙක තුනකින් එනවනම් ඉඳ ගන්නකොට මේකට ලෑස්ති වෙලා සූදානම් මනසකින් ඉන්න. භාවනාව හරි ගියොත් හිත ලීන වෙනවා. ඒක මට මල්ලෙන් ගහන්න දෙන්නේ මම ඒකට ලෑස්තිලා යනවා කියලා ගියොත් ඔයට වැඩිය මේ සත්‍ය ආලෝකයක් සිද්ධ වෙනවා. මම මෙහි ආවේ මම හිතන්නේ හත් වෙනිදා වගේ වෙන්නේ නැති පසළොස්වක දවසේ තිබුණ වෙසක් පොය එදාට අපේ ශාලාවත් ටිකක් මෙච්චර විතර ඇති එක පිරුණා සම්පූර්ණ පිරුණා ඉතින් මට වෙලාවක් හම්බුණා 9 ඉඳලා 10 වෙනකන් නැත්තම් 8යි 50 ඉඳලා 9යි 50 10 වෙනකන් පිටපත වෙනකන් සාකච්ඡාවක් කරන්න ඒක මම හැමදාම කරනවා ඉතින් එතකොට මේ විවිධ කටයුතු ප්‍රශ්න අහනවා ඔක්කොම භාවනාකාරයෝ නෙවෙයි සිල්ලක්තෝ ඒත් මේ ළඟ වාඩි වෙච්ච මේ කෙනෙක් පිටපතට මම නැගිටින්න හදනකොට මාව නතර කරලා කිව්වා. ස්වාමීන් වහන්සේ මට තියෙන ගොඩක් වෙලාට නිින්ද යන ප්‍රශ්නේ. 아무ත් වාචික බණක කියලා තිබුණා. මේ නිින්දට ලෑස්තිලා ගියොත් නැත්නම් මට භාවනා හරියට නිින්ද යනවා. මම දන්නවයි මම ඒකට ලෑස්තිලා යනවයි කියලා ගියොත් හරියනවයි කියලා මම ඔක විශ්වාස කරන්නේ නැහැ. මොකද අද මම පැයක් වාඩි වෙලා හිටියා. ඒ පැයේම මට දැන් නිින්ද වරෙන් දැන් නිින්ද වරෙන් කියලා බලබල ගිය ආවේ නැහැ කිව්වා. ඒ තමයි සූදානම් යන්නේ කියලා වැඩි. සූදානම් යන්නේ ඉස්සලා හිතට කියන්නේ මේක නිින්ද නෙවෙයි. මේක සිත සැඟවි ගැනීමක් කියලා. මේ සැඟවි ගැනීම එක ලේසියක් තමයි එක වේසයක් තමයි නිින්ද. අනිත් එක තමයි අරමුණ නීරස වීම. කම්මැලි වීම, ඒකාකාරී වීම, බය වීම, සැකසහිත වීම මේ සේනම ද්වේෂ චෛතසිකයි. මේ ඔක්කොම පොදියට දාපුවම කියනවා නිබ්බිදාව කියලා. අරමුණ රස විඳින්න කැමති නැහැ. නිකුින්දනේ වෙනවා. ඒ මොකද අපි රස විඳින්නේ තෘෂ්ණාව තියෙන දෙයට විතරයි. අප රස විඳින්නේ මාන්නේ තියෙන දේ විතරයි. අපි රස විඳින්නේ මම පණවසන දේ විතරයි. ආනාපානේ තෘෂ්ණාව දෙන්නේ නැහැ, මාන්න දෙන්නේ නැහැ. මම යන සක්කාය දිට්ඨිය වඩන්නේ නැහැ. ඒ කියන්නේ භවණ හරියටම සිද්ධ වෙනවා. වාක්‍යෙදිම බහනට හිත යනවා. යනකොට තණ්හාවක් නැති වෙනවා, මාන්නයක් නැති වෙනවා, දික්තියක් නැති වෙනවා. දික්ටි නැති වෙනකොට හිත සැඟවි ගන්නවා. ඉතින් ඒ සැඟවි ගැනීම බහන ප්‍රගමණයේ ප්‍රතිපදාවේ දියුණුවක් කෙලෙසක් බවක්. හැබැයි ඒ සැඟවිච්ච මේ දියුණුව බුද්ධ විදින කෙනා නෑ. එයාට නිින්ද ගිහිල්ලා. එයා හිතනවා නිින්ද ගිහිල්ලා කියලා. නිින්ද ගිහිල්ලා නෙවෙයි තියෙන්නේ. ප්‍රතිපදාව තියෙනවා. ඉතින් මේකට ලෑස්ති ලගියොත් ඒ විනාඩි දෙක තුල නිතර කිට් වෙනකන් තියෙන සතිය මදි මෙතෙන්ට. ඒ සතිය ඊට වැඩිය ඩබල් ඩෝස් කරලා දෙන්න ඕන. දැන් අරමුණ ගෙවෙද්දි, අරමුණ නීරස වෙද්දි, කම්මැලි වෙද්දි, අනිශ්චිත වෙද්දි, සැකසහිත වෙද්දි මේ තමයි කෙලස් කැපෙන ලක්ෂණ. මේක මේ බන්දා බන්දෝත්සාහ වෙන්න ඕනේ කාරණාවක් නෙවෙයි. උනන්දු වෙන්න ඕනේ කාරණාවක්. අන්නේ වෙලාවටම නිකන් හරියට සර්ච් ලයිට් එකක් අල්ලලා බලනවා වගේ ටෝච් එකක් ගහලා බලනවා වගේ චීන කන්නඩියක් දාලා බලනවා වගේ මේ හිතේ ඇති වෙන දේ බලන්න පටන් අරගත්තොත් එතන ශීඝ්‍ර දියුණුවක ප්‍රගමණයක ලකුණු වගේක් තියෙනවා. ඒ නිසා යෝගාවචරයේ සෝදානම් මනසයි උත්තර වෙන්නේ. අවසරයි භාවනාව සාර්ථකව කරන දීවලීම අත්‍යවශ්‍යයි. භාවනා සාරය දීන වීම. දීන වීම කියන්න බෑ විරාගය කියනවා මේකට. අර මොන තිබුණු රාගය නැති වෙනවා. අරමුණ නිරෝධ වෙනවා. අරමුණ හටගන්ව නෙමෙයි පේන්නේ. ගෙවන් දැනීම සිද්ධ වෙනවා. විරජ්‍යති විමුච්ඡ නිරුජ්‍යති. ඉතින් මේ විරාගෝ ධම්ම තිට්ඨෝ ධම්මාන කියලා බුදුහාම කියනවා මේ විරාගය රාගයේ තිබුණේකේ රාගයේ ෆේඩ් ඔෆ් වෙන එක. විරාග වෙනකන් ෆේඩින් ඔෆ් විරංජනීය කියලා කියන්නේ. අපි ක්ලෝරින් දාපුවාම රෙද්දකට තියෙන විරංජනය මේ විරංජනය අපේ හිත කියන්නේ කම්මැලිකම නීරසකම ඒකාකාරීකම. හැබැයි මේ නිරංජනය කියන්නේ මේ විරාගය කියන්නේ භාවනා වැඩ. කාමච්ඡත්‍ය දුරු වෙනවා. ඒක අත්‍යවශ්‍යයි. භාවනාවේ අත්‍යවශ්‍යයි කියලා කියන්නේ <coughs> එතන විතරයි කෙලස් කැපෙන්නේ. අනිත් ඇඟවල නිකන් ඔය සූස්තිය තමයි බත. මට ඉන්නේ සූස්තිය කියන වචන තමයි ඒකට බැනුම් ගන්න ස්ටෝන්. ස්ටෝන්. පියමත් ස්වාමීන් වහන්සේ මේ දිනවල පවතින පොළන් ඇලර්ජිස් නිසා ආනාපානය කිරීම ඇතැම් විට තද අවදි යථාවයක් ඇත. ඒ නිසා උදේ පිම්බීම හැකීම බලා භාවනා කෙරේ. මේකන ඔබේ අදහස දක්වන්නේ නම් මැනවි. මේ පළවෙනි ප්‍රශ්නේ. දැන් විහෙළුවට හරි කමක් නැහැ මොනවා තිබුණත් ආහනපානේ නතර කෙරුවොත් නම් කීරිමෙල් වැඩි. <laughs> හුම්ම ගන්න නැතුව ඊට මැරනවා. දැන් මේක ලියලා තියෙන්නේ සුත්තේටම උදේවරුේ හුස්ම රැන්නේ නැහැ. කරන්න පුළුවන් දෙයක්ද මේ බලන්න. මම මෙවට පටලවා ගන්න හදනවා හරිම අසාධාරණයි. ඒ භාවනා කරන මේ නිසන් වනයේට මේ වෙලාවේ 12 ඉඳලා එකමාර වෙනකන් ඒ මම ඒ ඉන්න දැන් නම් ඉතින් වෙලා නැති නිසා දැන් දායක වෙනවා. දායක ආවම ඉතින් කට්ටිය ඉතින් දාන දීලා ඉවරයි. ඇයි එන්නේ ඇයි කියලා අහකට වදින් කට්ටිය ඕල් මං වෙනවා ස්වාමීන් වහන්සේලා බලන්න ආවා. ඉතින් මම කවුරුද දැන් පෙන්නන. දැන් මොකද කියන්නේ? දැන් මොකද කියන්න දෙයක් නැහැ. ඉතින් මම අහනවා කවුරුද භාවනා කරන කට්ටිය මේක ඉන්නවා. ඉතින් එක එක්කත් නැහැ නේ. එක එක්කත් නැහැ. ඉතින් ඔළුව ඔටෝ වගේ ගහ ගන්න පිළිගන්න. ඉතින් මම අහන මේ කට්ටියගේ කවුරු හරි මේ භාවනා කරන කවුරක්වත් නැහැ. කවුරු හරි මෙතන ආනාපාන කරන කවුරක්වත් ඇත්තෙන්ද කියලා. ඒත් නැහැ කියනවා. මට මේක සාකච්ඡාව කරගෙන යන්න අමාරුයි ඒකට මට hina යනවා. ඉතින් මං කරන්නේ මේ ඕගොල්ලෝ මේ වැඩ තියනවා කියලා මේ ආනාපාන නතර කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒ අන්දබන්දයි දැන් කට්ටියට. මං කෝමේ බබෙක් හම්බෙන්න තියනවා කියලා හරි නාන්න තියනවා කියලා හරි පොල් ගන්න තියනවා කියලා මේ ආනාපානිය නතර කරනවාද? තාම තේරෙන්නේ ඒගොල්ලෝ මේ ආනාපාන සතියයි ආනාපානෙ පිටලවගෙන. ඔය කොච්චර වැඩ තිබ්බ තමත කරන්න බැරි එක බුදුහාමරට අල්ලලා දීලා තියෙන පොලන්ටියා මේක නගාසාකි වලදී පරමාණු බෝම්බ ගන්න තානපන තියෙනවා. ඒකට සත්‍ය පිළිටවන්න බෑ කියන එක මට මේක තියෙනවා මේක සතිය පිටවන්න බෑ කියන එක කියනවා නම් මානසික ලෙඩක්. මේ සිද්ධ වෙන දෙයක් නෙමෙයිමට බලන්න බෑ සිද්ධ වෙන දෙයක් නෙමෙයිමට සතිය පිටවන්න බෑ කියලා. ඒක නිසා මේ මේ වගේ කාරණාවල පේන තියෙන අපේ හිත මොනවා හරි කියලා කරන්න හදනවා. පොලන් ත්‍රිබුණා කියලා හුස්ම ගන්න තියෙන්නේ බෑ. හුස්ම ගන්නවා ඉතින් ඒ ඒ හුස්ම ගන්න නිසා ඇත්තටම කියනවා නම් පොළන් තියෙනවා නම් ඉරිටේෂන් එක වැඩි. හොඳට තේරෙනවා. පොළන් නැති වෙලාවට වෙලාවට වැඩි. පොළන් නැති නිකම්මනේ අහූල හුලන්නේ. පොළන් තියෙනට හැප්පෙනවා, කුයි කුයි ගන්නවා, කුචි කැවෙනවා, හුස්ම නෝස් මේ රණි නෝස් තියෙනවා. බහුණාට ලේසි. මම මම දන්නවා ඒ තරේ ලේසි එන්නේ කලින් සතිය පිටවපු කෙනාට. වැඩි එකකට පටන් ගන්නකොට මේ වගේ දෙයක් තුනම අමාරු විශේෂයෙන්ම අපේ හිත બ્લોක් එකක් දාගන්නවා. හිත ඇලර්ජික් වෙනවා මේ වද බෑ. අද අද ආනපාන කරන්න බෑ. අද මේ පොළව. ධ්‍යාන ආනපාන අඩු කරලා තියෙනවද කියලා? මම මේ පිම්බි වැකිලිම කරන්න එපයි කියන කර්ම හොයනවා නෙවෙයි. අපේ හිත විවිධ කරුණු හොයන හැටි කරා දෙන්න. එනිසා ඇත්තටම කියනවා නම් ඒන කරදර නිසා විඳට වැඩි හොඳට මේක තේරෙනවා. ඉරිටේෂන් එක තේරෙනවා. පීටි ගෑම තේරෙනවා. පෙළන ගතිය වැඩි. ඉතින් පෙළන ගතිය වැඩි නම් ඊතන සතිය පිටින එක වැඩි ගතියයි යන්නේ හිමාලය නගිනකොට තනියම නගින්න බෑ නාකිය කරේ කියන්නේ. ඉතින් දාටි දාන හොඳට නැත්නම් හිතට මරනවා. එනිසා මේ එකක්වත් කාරණා නෙවෙයි. නමුත් මට අහන්න දෙන්නේ මේ විදිහට පිම්බීම හැකියමුද හිත ඉදීම නිසා සතිය දියුණු වුණා නම් ප්‍රශ්නයක් නැහැ. අපිට මොන කරලා තියෙන පිම්බීම හැකියනවා තානාපානවත් වෙන සතිය. එචා අවස්ථානුකූල කරන්න. නමුත් මේ හිත දෙන ලනු ඔක්කොම කණ්ඩේපා. එයා මේ ආනාපාන සහයෝගයට නෙවෙයි ඔය කතාව කියන්නේ. එයා මේ අපිට සුපතිජ්ජයට දෙන ඕල්ටර්නටිව්ස් නෙවෙයි මේ කරාගෙන වැඩ තියෙන දිකට. හොඳයි. ඊයේ ප්‍රශ්නේ ඊයේ දේශනාවේදී මොහොන්සේ ප්‍රකාශ කළා බටහිර රටවල ආර්ථික දියුණුව ආසියාතික බෞද්ධ රටවල ජීවීමට තේකේවා බෞද්ධ රටවල අය ලද දෙයින් සතුටු වීම කියන නිසා මේ ගැන සාකච්ඡාවකදී ඕස්ට්‍රේලියාවේ දින කලක් වැඩ සිටින ලාංකික ස්වාමීන් වහන්සේ නමක් කියා සිටියේ ඊට හේතුව බටහිර රටවල ආර්ථික දුවන ඉන්දියම ඡන්ද දෝෂ බය මෝහ බවයි. මේ සත්‍යයක් තිබෙන බව පේනවා. නමුත් මේවා අකුසල නිසා මේ ගැන උපවහන්සේගේ මතය දැනගෙන ඉන්න කැමැත්තෙන් එරුවන් සර් අන්තිම වාක්‍යයේ ඉස්සල වාක්‍යය. මේ ගැන ඔස්ට්‍රේලියාවේ සිටින හිමිනමා කියා සිටියේ මේ මේ රටවල ආර්ථික බටහිර රටවල ආර්ථික දුවනේ ඉච්චිම ඡන්ද දෝෂ බය මෝහ බවයි මේ සත්‍යයක් තිබෙන බව පේනවා නමුත් මේවා අකුසල නිසා තමයි මේවා අකුසල නිසා ඒකට භවන්තේගේ මතය රේන්න කැමති ඒක ඒක අපිට කියන්න පුළුවන් මේ ඡන්ද දෝෂ බය මෝහ නිසා ඒගොල්ලෝ ආර්ථිකයේ දිනු කරන්න හදනවා ආශියාකරේ ඊසිලිස අංශේ ඒගොල්ල අංශේෂය බලාගොල්ල ශේෂය ඒකයි අනගොල්ල අපේ ආර්ථිකයේදී අපිට ආර්ථික විද්‍යාව උගන්න දෙයක් තමයි මේ ඉක්මනට අපි ඇති කියලා සතුටු වුණොත් අපි නව නිර්මාණ කරන්න යන්නේ දිනු වෙන්න යන්නේ ඊට පස්සේ පරිශෙන් නැත කරනවා ඔය විවේකීව ඉන්නවා ඉතින් ඒකට මේ නිදර්ශනයක් වශයෙන් අචාර්ය බ්‍රහ්ම කතා කරලා කිව්වා ඒ ඕස්ට්‍රේලියාවේ මිනිස්සු බිලියන කෙනෙක් එයා විවේකයේ පිණිස දවස් 3ක් 4ක් නිවාඩු අරගෙන ඊටාම දුප්පත් දීවර කම්මානයක් තියෙන තැනට ගිහලා හෝටලයක් අරගෙන ඉන්නකොට යාට පේනවලු ඉස්සරහ කර මිනිස්සයා මාළු වරන්න යනවා පොඩි බෝට්ටුවක් තියාගෙන ගිහිල්ලා එනකොට ඒ බෝට්ටුවෙන් එකක් මාළු ගෙනල්ලා ඉතින් ඒක විකුණගෙන දවසේ ඉච්ච ටික ඔක්කොම දරුවොත් එක්කයි ගෑනිත් එක්කයි කකා බිබී ඉන්නවා. ඉතින් අර විශේෂයෙන් කර කල්පනාවල මේ යකා දෙසරයක් ගියා නම් මුදට දෙසරයක් ගියා නම් මුන්ට වගේ දෙගුණයක් හම්බ කරන්න පුළුවන්. ඉතින් පළවෙනි දවසේ කරවන්න හිතුවා කියන්නේ. දෙවෙනි දවසේ ඉඳන් තුන්වෙනි දවසේ කොහොමදත් කියලා අරමසේ ගෙදෙට ගියා. ඊළ යාළුවලා හතරවෙනි දවසේ කතා කරනකොට මම මෙහෙම විශේෂ විශේෂඥයෙක්. ඒ නිසා මම ආයෙ වැඩ පිළිවෙල දැක්කා. ඔයා කැමති නැද්ද මේ බෝට්ටුවමයි මේ මූතමයි දෙසරයක් ගිල්ලෙන්නකො ඉතින් අරමචෝ උඩ මොනවාද හම්බෙන්නේ කියලා එතකොට කිව්වා මට කාට ගියද බෝට්ටු දෙකක් ගන්න ඊට පස්සේ මිනිස්සු දෙන්නේ කායකට දානවා හම්බ කරලා ගියාට පස්සේ ඉතින් දිගට කතාව කියලා කළා අන්තිමට මට වගේ මිලියන කෙනෙක් කියලා මට මේ වගේ දවස් 3-4 විවේක වෙන්න පුළුවන් කියලා. ඉතින් මිනිහා ඊට පස්සේ විවේක කියලා තියනවා මෙතෙන්ද මෙයාවේ කිව්වා. ඉල්ලි කියලා මානුගම්මානකට ඇවිල්ලා මිනිස්සු මානුවල දියවලා කියන්නේ මම දැක්කත් මේකෙදී මම දවසකට එක දෙයක් බීලා හැලගෙන ගෑණිමිනිය එක හොඳට උයාගෙන කාලා අපි දරුවොත් එක්ක විවේකීනවා මට බිලියන කෙනෙක් වෙන්න ඕනෙත් නෑ පිටරටකට යන්න ඕනෙත් නෑ විවේකී ගන්න ඔයත් ඉන්නේ අපිට කරන්නේ අපි ඉන්නේ ජොලි නිසා මේ ආර්ථික දියුණුව සහ සම්පත්‍ති කරගතිය සංതൃප්ති කරගතිය විරිච්ච ගතිය ගැන සම්පූර්ණ දෙකක්. ඒක නිසා අපේ බටහිර ලෝකේ තියෙන මේ ආර්ථික දියුණුව හරි fast growing. පරිසරය දූෂණය කරනවා, ලෝකේ මෙහාට තියෙන ඔක්කොම ලෝහ උඩට ගෙනල්ලා විනාශ කරනවා. අනිත් මේක නැස කරන්න මොනම යකෙකුටවත් බෑ. ආසියා කරේ වෙලා තියෙන ආර්ථික දියුණුවක් නැහැ. අපි පෞල් කට්ටියත් එක්ක විනෝදයෙන් කාලා වීලා ඉන්නවා. එතකොට මේ ආර්ථිකය කියන්නේ පිළිච්ච ගතිය නෙමෙයි. ඉතින් ඒ නිසා මේ ආර්ථිකය ලබන්න නම් හොඳම වචනේ ඔකට තියෙන්නේ මේ බුදුජානනාංශයේ කග්ගවිශාන සූත්‍රයේ අවධාන ගාතාව. භජନ୍ତି සේවନ୍ତି ච කාරණත්තා නික්කාරණා දුර්ලභාච මිත්තා අත්තට පඤ්ඤා අසුචි මනුසා ඒකෝ චරේ කග්ගවිශාන කප්පෝ. කවුරු හරි කවුරු හරි භජනය කරනවා නම් සේවනය කරනවා නම් ආර්ථික ව්‍යාපාරයක් හෝ මනුෂ්‍ය සුඛීමක් හෝ වාසි පිණිසයි කරන්නේ. කාර්ය කරන තුරුකාගෙත් රැවටිලා. භජಂತಿ සේවಂತಿ ච කාරණත්තා නික්කාරණ දුර්ලභාජ්‍ය මිත එහෙම නැතුව මිනිහෙක් ඇසුරු කරන කෙනෙක් මේ ලෝකේ වරන්න බෑ. කෙනෙක් තව කෙනෙක් ඇසුරු කරනවා නම් මීයා කඩන්නේ අතලව කණ්ඩායි කියලා. එහෙම නැති කෙනෙක් නෑ. නික්කාරණ ගැන කාරණා ඇති. දුර්ලභා යමක් බලාපොරොත්තු වෙන්නේ නැතුව සේවයක්ෝ වජනය කරනවා. මේක කියන බුදුරජාණන් ආර්ථික න්‍යාය දෙනවා. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා මිනිස්සු නිතරම වැඩ ගන්න අර්ථ අර්ථ ශාස්ත්‍රයට. ඒ මිනිස්සු අසුචි. කක්ක. අර්ථ රුපියල් තමයි වැඩ කරන මිනිස්සු කක්කා. ඒකෝ චරේ කක්ක විසාන කක්ක මුළු ලෝකේ ඉන්න හරියක් ඉන්නේ මෙහෙම මිනිස්සු ඒ නිසාම තනියම වාසය කරනවා. ආර්ථික විශේෂඥ මොනවා ෂේද මන් දන්නේ ඔව්වට ඒක අනවශ්‍ය වුණා නෑනේ නේ. ආර්ථික විශේෂඥ ඔය දැක් කියාගත්තා. ලෝකේ ආර්ථිකය දුවන්නේ චන්ද්‍ර දෝෂ බය මොහ කියන අසුචියට තමයි. මම අහන ප්‍රශ්න මෙච්චරයි. දැන් අපි මේ දැන් අපි මෙතන ඉන්න කට්ටිය සාමාන්‍ය ජීවිතයේ 40 50 පැනපොගක් තියෙන්නේ. ඒක අදින් මේක තේරුම් ගන්න ප්‍රශ්නකුත් නැහැ තේරුම් ගන්න පුළුවන්. ඕගොල්ලන්ගේ ළමයි කොහෙද යොදවලා තියෙන්නේ? දෙවෙනි પરම්පරාව කොහටද යොදවලා? ඒගොල්ලන්ට හැඟීමක් තියෙනවද මේ ආර්ථිකය සහ ජීවිතේ පිරිච්ච ගතිය කියන දෙක මේ දෙකෙන් කෝකද ලැබිය යුත්තේ? අපිට උරුම වාසීලා තිබුණේ ආසියා කරේ පිළිච්ච ගතිය. ඉතින් මේ ආවට පස්සේ අපිට මොනවද ලැබිලා තියෙන්නේ? මේ තල්ලුවේදී මේ දක්කන දැක්කිල්ලේදී දරුවද වැඩිකාරෝ මේ අහකට ඉන්න ඕගොල්ලෝද? දරුවන්ට මේ දෘෂ්ටිය දෙන්න පුළුවන් නම් ජීවිතේ පිළිච්ච ගතිය කියලා තියෙන්නේ ඔබ ඔබත් එක්ක ඉන්න තාක්කල් විතරයි. ඉන් එපිටට යන තමයි මේ සියලු ලෞකික විෂයන් තියෙන්නේ. සියලු ලෞකික විෂයන් කියන්නේ ඔබ ඔබ මේ වර්තමානවත පන්නන්න ඕන එක්සෙන්ට්‍රික්. ආන එහෙම තැනකට අඩු ගානේ දරුවා ඩිස්ට්‍රැක්ට් කරන්නේ නැතුව ඒ දරුවට ඒ දරුවත් එක්ක ඉඳින කාලේ ඒකල කියනවා සමාජ විද්‍යාඥයෝ අවුරුදු 6 ඉඳලා 30 විතර වෙනකන් අපි අධ්‍යාපනයට යොමු කරන කාලය තමයි ජීවිතේ සුන්දරම වයස. ඒකට බුදුහාමුදුරුවෝ කියන්නේ මන්ද දශක ක්‍රීඩා දශකයේ සහ වර්ණ දශක දෙක ජීවිතය සෙල්ලම් කරන වයස අපි හැඩගැනෙන වයස දා විශේෂ තියෙන ඊට පස්සේ තමයි බල දශකයට යන්නේ ඉස්ලාම මන්ද දශකයේ ක්‍රීඩා දශකය වර්ණ දශකය වර්ණ දශක කියන්නේ 20 30 දක්වා ඊට පස්සේ බල දශකය බල දශකේ තමයි අපි හල්ලිම කරන්න පටන් මේ ජීවිතේ ඉතාම සුන්දර වයස අධ්‍යාපනයේට අද ගත කරන ගත කිරිද්දී ටියුෂන් පන්ති වලට යන යවිල්ලේදී ඒතරට සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ ඒතරට ජීවිතේ සුන්දරත්වය විඳින්න වෙලාවක් නැහැ ඒවුත් පරිසරත් එක්ක තද්ද ද්වේෂයක ගත කරන්නේ දීමාපියත් එක්ක තද්ද ද්වේෂයක ගත කරන්නේ පන්ති කාමරත් එක්ක තද්ද ද්වේෂයක ගත කරන්නේ ඒතරට දන්නේත් නැහැ එහෙම ඇත්ත එකක් අතලේ පෙට්ටක් වෙනවා කියන්නේ ඉතින් අන්තිමට එළියට ආවම තුවක්කව ගත්තාම පොල්ම වෙඩි තියෙනවා එතන කාම අපරාධ කරනවා සූදු කෙරෙනවා වාහනයක් කරන එක තැන කරකවන බ්‍රේක් කළා. දැකලා තියෙනවනේ පාරවල් කරන දේවල්. මේකයි මේ මේ ආර්ථික දියුණුව නිසා මේ ඡන්ද දෝබය බය මොහොත්සා උන් තලු කරගෙන යන වෙන දේ. ඒක නිසා මම කම්පැනි ඉන්න වෙලාවේ වැඩ කරන වෙලාවේදී මම වැඩ කරන සුද්දත් එක්ක කතා කරන වෙලාවේදී ඌ කිව්වා මේක කරන්න අපිට පුළුවන් නම් මෙන්න මෙච්චර ගණක් අවුට් කරන එක ටෝටල් ප්‍රොඩක්ෂන් එක හදපන් කියලා. ඉතින් my first job එක first challenge එකක් මාස දෙකකින් වගේ ඒ කියන ගානට ගත්තා. ගත්ත දවසේ මම ඉතින් ඔටෝ බලන ඔක්කොම හරි. දැන් හරියක් ආවිල්ලා ඊට පස්සේ ආයේ මායි ප්‍රොඩක්ෂන් මැනේජර් තියාන දැන් මේක තව උස්සන්න දැන් මම හොඳටම යාළුව මේ මනුස්සයා. සුද්ධමයිත් හොඳටම යාළුව. එයාගෙන් මට හරියට කටුත් කරනවා. ඊට පස්සේ මම කතා කළා අපේ ඩිරෙක්ටර්ට දැන් මොකද්ද මට ඇවිල්ලා තියෙන පිස්සුව? හිතා ගන්න බැරි ටාගට් එක තමයි ගිහිල්ලා තියෙන්නේ. මම ඉන්නේ ෆුල් ජොලියද මම මම කෙරුවා මම කියලා හිතාගෙන. ඊට පස්සේ කොහොම අපේ ඩිරෙක්ටර් ওই ලක්ෂල හිටපු සභාවෙන්ට ඕකයි බං උඹේ අපි උගේ වෙනස ඌ කවදාවත් සතුටු වෙන්නේ නැහැ. අතෙන් ගියා නම් ඊගාට ඒ කල්ලා ආයෙ මෙලිකලා තව එකට යනවා. ඉතින් මම හැමදාම ඉන්නේ ඕකත් එක්ක විතරයි. අපිට නෑ අපිට පොඩ්ඩක් කම්මැලි ගමන් මීඩියා ගාගත්තා, බෝක්කක් පොඩි ඉඳගත්තා, කයිවරක් කරකලා හිටියා. ඉතින් මේ දෙක අගයන් ආඩම්බරයන් අතින් බලනකොට ජීවිතයේ ආධ්‍යාත්මික පැත්තෙන් බලනකොට පරිසර දූෂණ අතින් බලනකොට සමාජ මට්ටම් බලනකොට එක එක පැතියට බලන්න තියෙනවා. ඒ නිසා බුදුජානනාතිගේ අත්තක්ක පඤ්ඤා අසුචි මනුස්සා. ආර්ථිකය අනෝන ජීවිතේ කල්පනා කරන මේ මනුස්සයාට අහෝදලා ගන්න දෙයක් නැහැ අසුචි. ඒ නිසා එහෙම මිනිස්සු ඉන්න ලෝකේ කැලේකට බලයක්. ඒක ඒ අදුතිය වෙනවා. මුදල් පරිහරණය කරන්නත් එපා දෙවෙන්නේ ගන්නත් එපා මොකද ඇසුරු කරන රජයක් ඇසුරු කරන්නේ අපි දන්නවනේ කාර්යය කරන සුළු කාගෙත් රැවටිල්ල පාරව වදින සුළු දියබේ කැළඹිල්ල මාරුව බල බල මොනඳෝ මෙහෙම කතාවක් තියෙනවනේ ඉතින් ඒ නිසා අපි මේ හැම කෙනෙක්ම ඇසුරු කරන්නේ ගතන්නකට කරන්නේ සම්තිං ඉතින් ඒ නිසා මේ මේ කතාවේදී අරග කියන්න පුළුවන් කෙලස් නිසා තමයි මේක ඇති කරන්න කියලා ඉතින් ඒකෙදි මට මෑතකදී කියනකොට හම් වෙච්චි ලිටරචර් පැත්තේ බලනකොට ඉන්දියාවේ නිදහස් සටන ක්‍රියාත්මක කරනකොට ඒකෙදි ප්‍රධාන වශයෙන්ම එන්ජින් එක තිබිලා තියෙන්නේ මුස්ලිම් කීප දෙනෙක් අතේ. මුස්ලිම් පක්ෂය තමයි නිදහස සටන් කරලා ඒගොල්ලෝ කියනවා මුස්ලිම් ජනතාව ගැන. කියනවා මේ වුණොත් බටහිරේ තාක්ෂණය හොයාගෙන තියෙනවා, ආයුධ හොයාගෙන තියෙනවා, යටිතල පාස්කම් ගන්න නිසා මිනිස්සු මරන්නද ඕන දෙයක මිනිසුන්ට උපකරණ තියෙනවා. මුස්ලිම් මිනිස්සුන්ට තියෙන ශාරියා නීතිය විතරයි. කැමැතිම නෑ ආර්ථික මේ නව තාක්ෂණයට. ඉතින් මේ මිනිස්සයා කියන මුස්ලිම් ජාතියට අපිට මේ තාක්ෂණය යම් ප්‍රමාණයකට පිළිගන්න නැතුව උන්ට රිටැලියේෂන් එකක් දෙන්න බෑ. ආන්සර් එකක් දෙන්න බෑ. බොදු බහ ජනතාව කියන මුස්ලිම් නෑ නෑ. ඒ ආකාරයට අපිට ෆයිට් කරන්න ඕ දිනන්න ඕනේ. අපේ මුස්ලිම් නීතිය තිබිච්චා. ඉතින් අන්තිමට මේ මිනිස්සයා මුස්ලිම් ජාතිකයන් අතරම හොරිකඩේ පාඩපත් වෙනවා. හැබැයි මිනිස්සු බොහොම කැක්කුමින් කතා කරන්නේ. ඔය දුෂ්කරතාවයටපත් වුණ අනගාരിക ධර්ම පාලකතුමා. ඊට පස්සේ අනගාരിക ධර්ම පාලකතුමා ඉන්දියාවේ මේ මේ ජපානයට ගිහිල්ලා ඔගිනි පිටි හදන හැටි ඔක්කොම කර්මාන්ත ගණන්ලා පොදු කරේ. මේ සිංහල ආර්ථික වශයෙන් හදාගන්න නැතුව සිංහල ජාතිය සහ උදාහරණ රකින්න බෑ කියන එක. හැබැයි කොම්ප්‍රොමයිස් කරන්න බෑ. මොකද ආර්ථිකයට ගියාට පස්සේ no limits. කඩාගෙන යන පාටකත් බැලුවේ. ඒ නිසා බුදුජානනාච කියලා තියෙනවා. මේක ජන සමාජයක් වශයෙන් කන්ට්‍රෝල් කරන්න බෑ. පුද්ගලික තීන්දුවක් ගන්න පුළුවන්. අපි ඔක්කොම මෙහෙම කරමු කියලා කියන්නේ බෑ. මොකද අපේ මතමතාන්තර වෙනස්. ඒ නිසා ජන විඥාණයට මේක දෙන්න බෑ. ඒ නිසා ලෝකයේ තියෙන මේ විෂමතාවය මේ මේ මැෂින් එක මකරෙක් මේ යන්ත්‍රේ මකරේ පුද්ගලික තීන්දුවක් ගන්න කියන එක බුදුරජාණන්සේ සඳහන් කරන නිසා තේරවාදයට බහිනවා. තනියම නිවන් දකින්න හදනවා. එහෙම නැත්නම් ආත්මార్థකාමී කියන්නේ. නමුත් ආත්මార్థකාමී තුන් හතරෙක් එකතු වෙනකොට සමාජය වෙනස් කරන්න පුළුවන්. ඒක නිසා මේ මේ ආම්දුර කියන කතා බොරු නෙවෙයි. ඒ නිසා Taman කල්පනා කරන්න ඕනේ මට ඕන ආර්ථික දියුණුවද යටිතල පාසුකම්ද කොමියුනිකේෂන් ද එහෙම නැත්නම් පිරිච්ච ගතියද කියන එක. සම්පත්‍ති කරගතියද කියලා ඒකල්ල වල පුළුවන් නම් ඒක මම දන්නේ ඉතින් අපි මොකක් තීරු කරයිද කියලා. ඒක තමන්ගේ ඊගා પરම්පරාවට දෙන ක්‍රමයක් තියෙනවනම් අපිට ඒක තැපි සුවයිතී જાතියක් කියලා. එහෙම නැත්නම් අපි යන්නේ මේ බටහිර ඉගෙන ගත්ත මේ කුණු මේ තාක්ෂණයේ දිගින් යන්නේ. ඒක පෘථිවි තලයට අවාසි කරයි. මානවයට අවාසි කරයි. බයලජ්ජාවට අවාසි කරයි. පසංගගන කොච්චර ගියත් උඩු දුවනවා වගේ ඔය තුනම විනාශ වෙමින් යනවා. බයලජ්ජා විනාශ වෙමින් යනවා. පරිසරේ විනාශ වෙමින් යනවා මේ තාක්ෂණික කෙලින්ම මිනිස්සයා මරාගෙන කරන තාක්ෂණයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒක පුද්ගලිකව තියාන අපි අනිකා ප්‍රශ්නේ නේ. ආස්තාවසා රටේ වට රටේ ලෝකේ තමයි මම දකින්නේ ආසියාවේ තමයි ඒකට පිළිම කියන්නේ හැමෝටම කාලය ආරයගේ ළමයාට උස්තරන මම ළමයාට උස්තරන ළමයි ඇස්තන චීන ජාතිකේ ඉන්දියානි ජාතිකේ ඉන්දියානි ඒගොල්ලන් තමයි ළමයි උස්තරලා කරන්නේ නම් යාම නැතිද අද මට අම්මයි තාත්තයි කියනවා ඔයාට උස්තර වෙන්නේ අම්මට තාත්තට මට වෙන්නේ මොන්නේ අම්මට තාත්තට එනවා මාඩම මේ සෝමන් ඒ මේ චීන ඉරේනියන් සහ ඉන්දියන් සීනකට එම එවැනි තත්ත්වයක් විශ්වගත මේ රටේ සිදුලමයි කරන සිදුලමයි ෂෙයා ජීවය කරනවා ඔය බොහෝම සරල ජීවිත ගත කරන්න යන බොහොම අය ඔය දුරුස්තයන්ට යන කවුරුත් බලන්න ඒ නම් තුමාලත් තුමාලු ඒ නිසා මේ ජෙනරලයිස් කරන මම දැන් කියවලදී අපි දන අපේ ඊට වඩා දැන් පොඩි කාලේ ඉඳන් ටියුෂන් නම් ශ්‍රී ලංකාවේ අපේ විහිළමයි ඕන තරම් හොඳට හැදෙන්න ඉඩ තියෙනවා මේ මේක දෙමෝපිය හැදෙනවා. වෙන්න පුළුවන් ඒ ඔය කියන ආත්මේ දෙයට මොකද ආර්ථිකයේ පැත්තේ බලන අධ්‍යාපන පැත්තේ බලනකොට ඇමරිකාවේ ඉස්සර අධ්‍යාපන පෙරේ කරෝ බජට් එකේ 100ට කීයද දැන් වීදම් කරන්නේ අද තියෙන තාක්ෂණයේ ඇති වෙන රසාවල් වලින් ඇමරිකාවට මොකක්ද හම්බෙන ප්‍රතිලාභ ඔක්කොම රසා කරන පිටරට ඉන්දියාවේ දල රස්සාව කරන්න තිය ඇමරිකාවේ එන්න එන්න එන්න කඩාන ගන්නවා ඒකම ඇමරිකාවේ දක්ෂකමක් නෙමෙයි ඇමරිකාවේ ඕජාව බැස යනක් ඒක කාටවත් කියන්න බෑ මේ ඇමරිකන් ආර්ථිකය කරගත්ත කට්ටිය එහෙම නැත්නම් ආර්ථික දියුණුවක වෙච්ච එකක් නෙමෙයි ආර්ථිකය පිරිහන ලකුණක් අද ඇමරිකාවේ මොන ජොබ් එක ක්‍රියේට් කරාද ඒකට ෆයිට් එක තියෙන්නේ චීනයේ ඉන්දියාවේ ඇමරිකන් කාරට ෆයිට් එකක් දෙන්න බෑ ලංකාවෙන් ආපු ඇටෙන්ඩන්ට් ඕන කෙනෙක් භාවනා කරනකොට කියනවා මේ රටේ මිනිසුන්ට රසාවක් නැති නිසා උන් හොයාගෙන හිටිනවා. හරි හොඳ ඊලන්දාරියෙක් දැකලා ඌට ගොඩ දවසක වැඩ කරපන් කියලා. වැඩ කරලා ඉතින් මිනිහත් එක්ක කතා ගන්නයි සල්ලිනි කරන්නේ. ඊට පස්සේ ටැංකිය සූත්‍ර කරගත්තා. ඒ සෙල්ලු මේ රසාව මොකද්ද කර කර හිටියේ පයිලට් කෙනෙක් කියලා. ඉතින් ඇවිල්ලා අර සිංහල ගෑනු කෙනෙක්ගේ කුලියට වැඩ කරනවා. ඉතින් කියනවා කොච්චර බඩ දනවද කියලා මිනිස්සුෙකුට. ඒක නිසා අධ්‍යාපනය අතින් බලනකොට ওই தත්ත්වය වුණාට මේ බටහිර ක්‍රමය කඩාන වැටෙන වැටිල්ල වහන්න මේක වෙන්නේ නැහැ කියලා පෙන්වන්න ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර් කෙනෙකුට එක A4 paper එකක් ලිව්වට බිලියන් 72ක් ගෙවලා තියෙනවා. ගවර්න්මන්ට් එක දන්න වැටෙනවා කියලා. ඒ මෝඩයක් දන්න වැටෙනවා කියලා. නමුත් පාර්ලිමේන්තුව කියලා නෑ වැටෙන්නේ නෑ. මෙන්න ආර්ථික න්‍යාය. මේ විදිහට වෙන්නේ නෑ කියලා ඔය 70 ගණන් වල කියපු ඒවා දැන් හොඳට පේනවා. ඒ නිසා ඔය අධ්‍යාපනයේ මේ යන්නේ නැතිකම, ඊදම් කරන්නේ නැතිකම මේගොල්ලන්ගේ ඇතුළේ සමාජය ඇතුළේ තියෙන පිළිලයක්. මම ඉන්නේ මෙල්බන් වල හුඟක් වෙලාට ප්‍රතිපල නිකුත් වෙන ඩාය හොඳම ප්‍රතිපල ලංකාවේ වියට්නාම් තායිවාන්. මේ මේ ඕස්ට්‍රේලියාවේ ෆයිට් එකක් දෙන්නේ නැහැ. උන් මේසෙන් නැද්ද ගන්න කුලි වැඩක් කරනවා. අපේ මිනිස්සු තමයි දිනු කරගෙන යන්නේ. ඒක ඇත්තට දෙමාපියන්ගේ තල්ලුව වෙන්න ඇති. ඒකයි. ඊට පස්සේ මේ සූරකම් පැත්ත ගත්තොත් මේ ආර්ථිකයේ සුද්ධ සූරකමක් තියෙනවා. අපි පෝස්ට් ග්‍රැජුවේට් කරනකොට කොමියුනිස්ට් කෙනෙක් ඇවිල්ලා කතා කරා අපේ ප්‍රොෆෙසර්ගේ හොඳම පෙට් ස්ටුඩන්ට් කෙනෙක් දෙවන කොල්ලෙක් ඌ ඇවිල්ලා කියනවා ඇමරිකාවෙන් ඇවිල්ලා අපිට මේ සෙන්ට්‍රල් ඉකොනොමි ගැන උගන්වන්න හදනවා. උන් කරන්නේ සූරකමයි. ඒකල අපේ ගවර්න්මන්ට් එකට ඇඩ්වයිස් කරගන්න ඕම කරන්න බා මෙහෙම කරන්න කියලා මේ සෙන්ට්‍රල් ඉකොනොමි එකකින් ඉක්වල් ඩිස්ට්‍රිබියුෂන් කරන්න හදනවා. උන් අවස්ථාවාදී. ඒ ක්‍රමය අපිට හරියන්නේ නැහැ. අපේ ක්‍රමේ තියෙන small is beautiful ක්‍රමය. හැබැයි මම කියන්නේ ඒකේ නිවනට පාර කරනවා කියලා. මම කියන්නේ මේකේ නිවනට පාර කරනවා කියලා. අපි මේවා තේරුම් අරගන්න ඕන. ඔයගොල්ලෝ පෙන්වන්න හදන සෝබන එකක් යට තියෙන තව එකක්. ඒක මේ කාලේ හැටියට දැන් අද තියෙන ට්‍රෙන්ඩ් එක හැටියට කොන්ස්පිරසි තියරි එකේ පිළිබඳව පොඩ්ඩක් හරි කියවලා බලන්න. මේගොල්ලෝ ගෙනියන්නේ කොහටද කියලා මේ. එළියේ මේක කතා කරන්නේ යටින් කොහටද යන්නේ කියලා. ඒ දෙකම තියෙද්දි හෙළුව වහගන්න බැරි තරමටම අද පුරාපල්ලෙන් බහින්න පටන් ගන්න තියෙනවා. ඇමරිකන් අධ්‍යාපන ක්‍රමයේ තියෙන එක මොකද්ද වෙලා තියෙන එකට අහන්න නම් ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රියෙන් අහන්න මොකද්ද වෙන්නේ කියලා. ඒගොල්ලෝ තමයි තීන්දුව කරන්නේ ළමයි කොහරද යන්න ඕනේ කියලා. ඒව තාම ආශා කරට ඇවිල්ලා නැහැ. ආශා කරදන්නේ කරමින් යනවා මොකද මේවා ෆලෝ කරමින් යනවා. දැන් මේගොල්ලෝ උපදෙස් දෙන්නේ. අනමුත් අපේ පැරණි ක්‍රම තියෙනවා. ඒ නිසා අපිට ඔය සෙන්ට්‍රලයිස් ඉකොනොමි එකක් නෑ. අපි ළඟ කුළු පුළුවන් කියලා කරගෙන යනවා. ඒ නිසා මං ගිය පාර ආපෙලාදී විනිපෙක් වලදී නෑ. මේ මිනසෝටා වලදීත් වගේ කතා කරන්න ගියාම මේ මොඩල් එකේ පුංචි පුංචි කොටස් අරගෙන පෙන්වන්න හදනවා. නමුත් ඕවරෝල් සිටුේෂන් එක තන්නේ කර මීඩියා එකෙන් කවර් කරලා තියෙන්නේ. පෙන්වන්නේ සෝපනය. ඒ නිසා අපිට විශේෂ පිටරටක මෙහි ආපු කෙනෙක් වශයෙන් අපිට මේක ලස්සන මේ වේදිකාවක්. අපි යෝගින් භාවනා කරන නිසා අපිට අර පැත්ත පැත්ත ගන්න ඕන කමක් නැහැ බලාගෙන යනකොට මේ ඇමරිකාවේ නම කිව්වට ආසියාවේ නම කිව්වට සංසාරේ දුකයි. මේ මායාවේ වලසේ ලංකාවේ වුණා කියලා අපිට මේ නිකන් නිවන් ලැබෙන්නේ නැහැ. නමුත් මේවා කියවනකොට ඒක පිළිබඳව පක්ෂග්‍රාහී නොවි මේකට පෙන්වන්න හදන සෝපනේ යට තියෙන එකයි දිහා බලනකොට අපිට පේන මේ ප්‍රශ්නට පොදු උත්තර බෑ සංසාර ප්‍රශ්න පොදු උත්තරේ නෑ තමන් මේ යෙදීගෙන කටයුතු කරන ගමන් අපි ආදර්ශයක් ජීවිතයක් ගත කරලා පිරිච්ච ජීවිතයක් ගත කරලා කඩේ පේන්න අරිනවා අපි දුප්පත් වුණාට අපි හදා බෙදා ගන්න නිසා අපි ධර්මයට හැසිරෙන නිසා අපි පිරිච්ච ජීවිතයක් නැත්තම් පිරිච්ච කියලා කියන්නේ පශ්චාත්තාපලින් අඩු ජීවිතයක් ගත කරනවා කියන එක අර වෙන ওই ක්‍රමයට හොයන්න අමාරුයි. ඊළඟ ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ භාවනාවේදී අපිට ලැබෙන අත්දැකීම් සහ ඇතිවන ප්‍රශ්න බෙදා හදා ගන්නටයයි වහන්සේ අප දෙමත් කළ නිසා මගේ අත්දැකීමක් මෙසේ සඳහන් කිරීමට ඉදිරිපත් වේ. මම දවසට පැය දෙකක් වත් කාර්යයක භාවනාවේ යෙදේ. ඔබ වහන්සේගේ බණවට නිතරතා සාමදී. ඉඳලද සෑම විටම පැය දෙක දෙකමාරක් පමණ එක දිගට පාඩයක් භාවනාව වඩේ. මීට මාස 4කට පමණ පෙර මම තනිවම පාඩයක් භාවනාවේ යෙදී සිටියේදී ලැබූ අත්දැකීමක් සඳහන් කරන්නට අවසරයි. පාඩයකට වාඩි වී ඉතාම කෙටි වේලාවකදී හුස්ම සීරුම් වී සැඟවී ගියේ. මෙය බොහෝ විට මම අත්දැකීමි. මෙසේ මූල කර්මස්ථානයේ නොපෙනී නොදෙනී ගිය පසු දැනෙන නිශ්චල ස්ථානය ඊටම සුලදායකයි. මේදී සිටිවි ඇතිවිය. ඒවා ඇති වී නැති වී යන සැටි බලා සිටින්න. කයේ වේදනා, ඇඟ සීතල වීම, උණුසුම් වීම, හදවත තදින් ගැනීම, තද වීම ආදී අතුරු ඒවාද ඇති වී පැවති නැති වී යන සැටි බලා සිටියේ. හුස්ම නොදැනී ගිය ගැස්මක් වැනි ස්පන්දනයක් අද්දුරු. එය දෙස සතියෙන් බලා සිටින විට එම කම්පනය හරියටම යමෙකු පණ අදිනවා වාගේ දැනේ. මුළු ශරීරයේම මාංශ පේශීන් වෙනස් වී විශාල වේදනාවක් දැනෙනවා. මේ වේදනාව හරියටම විශාල ශෝකයක් කනගාටුවක් ඇති වූ විට සිදුවන්නට බොහෝ දුරට සමාන කර හැකියි. ඇසින් කන් වැටෙනවා නාසයෙන් සුදු කරනවා දැන් මම කිසිවක් නතර කිරීමට බෑ නොකලේ. ඔහේ සිදුවන දේ බලා සිටියේ. කිසිම බියක් හෝ දැඩි ගැනීමක් ඇති නොවේ. මෙසේ විනාඩි කිහිපයක් ගත වූ යායේ සිදුවේ. කය පෙර තිබූ විදියටම පත්විය. ඒ ඇති වී පැවති නැති වී ගිය තවත් සිද්ධියක් ලෙස සිතා භාවනාව දිගටම තව පැයකමාරක් පමණ කෙරේ. මේට සමානම සිද්ධියක් මේ සිද්ධියට එච්චරම දරුණු නැතුව නැවත සිදුවිය. මේ මාස දෙකකට පමණ ප්‍රවේශිත වූ කි ඒ සිද්ධියේ පැයකමාරක් පමණ භාවනාවේ ඉදී සිදුවිය. මේ පිළිබඳ කිසිවක් කෙලින්ීමට කිසිම බයක් හෝ දැඩි ගැනීමක් සිදු නොවේ. ඔබ වහන්සේගේ බණසා මේ ගැටේ ඉදිරියට මෙයාට නම් තම ශරීරයේ තිබෙන ආසාව අත්හැරේ යුතු බව දැන සිටීම නිසා වන්නට ඇත. ඔබ වහන්සේගේ වචනවලින් කියනවා නම් ඕනේ හතරක් ඕනේ හතරක් ඕනේ හතරක් වෙන්නේ. කියා සිටිනවා. ඕන ගිනි අඟුරක්. ඕන ගිනි අඟුරක් කියන්නේ වෙන කිනි අඳුරක් වෙච්චා. ඕනේ අඳුරක්. ඕනේ අඳුරක් උද්දේ යාතිදුලි. මාගේ යෝගී ජීවිතය රසයේ ඉදිරියට ගෙන යන ප්‍රවාහයේ දේශනා කරන මට පිට වන්නේ ප්‍රමාණ කරන නැහැ. ප්‍රවාහයේ අප්‍රමාණ කුසලයේ මේ මේ නත්වන්නේ යන්නේ. ඒ කුසලයේ බලෙන් ප්‍රවාහයේ පෙරකට යන අනුසලයක් ඇත්ත ඒ සියලු දුරු වී මට මෙම කුසල කර්මයේ හේතු වේවායි ප්‍රාර්ථනා කරමි. මුනි ශීරු දෙනාට ඒ විදිහට ආනන්දට නාය මොකට වෙන්න ලැබේවා කියලා අපි ඊගා ප්‍රශ්නට යනවා. එච්චරේ කියලා තියෙනවා. ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබවහන්සේගේ ශාසන සේවාව දැසලමා নমස්කාර කරමි. ඔබවහන්සේගේ මුලික උපදේශ පරිදි ආනාපාන සති භාවනාව වඩේ. හුස්ම තුනේ වී පසු අනායාසයෙන් සතියේ හිස් අවකාශයේ දෙස බොහෝ වේලාවක් බලා සිටී හැකියි. සිතුවිල්ල ශබ්දයක් පැමිණෙන්න තියානාගෙන නැවත සිත අනාරම්භයට යයි. සමහර අවස්ථාවලදී සිත ඉදිරියට ඉදිරියට ගමන් කරනවා. සමහර අවස්ථාවල සිත ඉදිරියට යාමේ කිලසිය වී දැනේ. මගේ ප්‍රශ්නය නම් මෙවැනි තත්ත්වයකදී තවදුරටත් ආනාපාන සති භාවනාව දියුණු සඳහා මා වැඩි යුතු ගුණාංග කවරේද? මට සිතන පරිදි මා තුළ අධික වීර්යයක් ඇත. සද්ධාව, සතිය, වීර්යය එකම මට්ටමින් පැවතිය යුතුද? කාර්මිකව දියුණුව සඳහා උපදෙස් පදවි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මොනකදී කියන්නේ අපිට ඔය සමතකමේ කියලා තියෙන විදිහට සර්වඥාන් වහන්සේ අපිට මේ කාම ගුණ සහ කාම සංඥා අයින් කරන්න අපි මධ්‍යස්ථ අරමුණක් දෙනවා. සාමාන්‍ය යෝගාවචරය හිතන්නේ මේ අරමුණ සුරේක දාලා එල්ලගෙන තියාගෙන ඉන්න ඕන එකක් කියලා. එහෙම නැත්නම් කබඩ් එක දාලා ලොක් කරලා තියාගෙන ඕනක් කියලා අරමුණට ප්‍රේම කරා. විපස්සනා කරන්න ගත්තාම මේ බුදුහාමුදුර අපිට දීලා තියෙන අරමුණ ක්‍රමයෙන් ගෙවෙන එක. ඒකට අපි අරමුණේ නාමයේ කාම සංඥාව සහ කාමයේ අයින් කරනවා. නැත්නම් කාම ගුණ සහ කාමයේ ඊට පස්සේ ටික වෙලා කණ්ඩ ඒ තිබ්බ අරමුණක් නැති එතකොට අපිට මේ කාම සහ කාම ගුණ අරමුණ පිළිබඳව තියෙන දුක් තැවුල් නැති වෙනවා. එතකොට ඒ වෙනකොට අරමුණ තියෙන අරමුණ කරනකොට ඒ සම්බන්ධ දුක් තවලුත් නැති වෙනකොට අරමුණක් නැති නැත්තම් රූපයක් නැති අරූපෙට හිත යනවා. එතකොට අවකාශයට හිත යනවා. එතකොට අරමුණේ වලිගේ අවකාශයයි දෙක අතර හිත වැඩ කරනකොට අවකාශයට යෑම වතුරේ ගොඩම ඉන්න මිනිහෙක් වතුරේ තියෙන ඔරුවකට කොට වෙන්න හදනවා වගේ ඒක එච්චර හයිය නෑනේ. ඒකට අඩිය තිනොට ඒක නලියනවනේ. ඒක නිසා බොහොම ප්‍රවේශමෙන් ඕනේ. ඝන ස්තරයක ඉන්න කෙනා ජලයේ තියෙන තරලයක තියෙන ඔරුවකට කොට වෙන්න හදනවා වගේ මේ දෙක අතර අපේ හිත දෙපරපාන ඔරුවට කොට ගන්නවා කකුල ආය ගන්නවා කොහොම අම්මට ගිහිල්ලා අපි හිතමු අපි ඔරුවට ගියයි කියලා එතකොට තේරෙන පටන් අර ගන්නවා ගොඩ බිම වගේම ඔරුවේ සමතුලිතතාවයක් තියෙනවා තරලේ වෙනම සමතුලිතතාවයක් තියෙනවා හැබැයි ගොඩ බිම සමතුලිතතාවේ නෙවෙයි ඕනනම් ආය ගොඩ බිමට එන්නත් පුළුවන් ආය තරලට යන්නත් පුළුවන් එතන තියෙනවා යෝගාවචරයට සීසන් කරන්න දෙයක් ඇති දේ සහ නැති දේ කියන එක අතර රූපේ ආස්තික ප්‍රඥප්තිය දා නාස්තික ප්‍රඥප්තිය ආස්තික ප්‍රඥප්තියට කියනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියලා නාස්තික ප්‍රඥප්තියට කියනවා අවකාශය කියලා ඉතින් එතකොට හිත තේරුම් ගන්නවා නම් කළ හැකි පඨවි ආපෝ තේජෝ අරමුණු කතියක් තියෙනවා නම් කළ නොහැකි සීමාවක් නැති අසීමිත අවකාශය මේ දෙකේ ඇති දෙයට හිත හදන්න තමයි ඇති දෙයත් එක්ක සැලසුම් හදන්න තමයි ඇති දේ යනවා නිර්මාණ කරන්න තමයි විඥානය හැම වෙලාවෙම දුවන්නේ. විඥාණයට අසරණ ගතියක් දැනෙනවා නැති දෙයට. ඒ නිසා මේ දෙක දැක්කට පස්සේ පිටිපස්සේ ඉන්න විඥාණය මොන ක්‍රමයෙන් හරි දහංගයට දාලා කොට පෙරකුලරකක් දීලා රූප නැත්තම් රූප හදාන්න බලනවා. ඒ මොකද මෙයා කැමති නෑ නැස්චාර්ථයට. එයා කැමති නෑ අර පදනමක් නැති තැනට. ඉතින් යෝගාවචරය ඒ වෙලාවේදී මේ විඥානයේ තියෙන මේ කපට්ටපතුර ගතිය මේ උප පෙරතුරු දෙන ගතිය ආය අරමුණු හදාගෙන බලන ගතිය හුදුවට බලන් ඉන්න ඕනේ. මේ උපයා ගන්නාලද අවකාශයටත් වඩා සියුම් ඊට පිටිපස්සෙන් වැඩ කරන විඥානය. එයා ආය රූපෙට යන්න ගන්නවා. ඊට පස්සේ ආයෙත් ඒක නැතිලා ආය අවකාශයට යනවා. ඒකට මොකද්ද ප්‍රොපෙලන්ට් එකක්. මොකද්ද තල්ලුවක් තියෙනවා. මේ ඇති නැති දෙක දෙකට බෙදලා ඇති දේ පැත්තට දුවන. ඔක තමයි විඥානයේ කෘත්‍ය වශයෙන් පෙන්නන්නේ. ඉතින් මේ විඥානේ ජය ගන්න නම් නැත්නම් විඥානේ උඩ අස්සේ කුඩ නැගලා වගේ සැරලේ කුඩ නැගලා වගේ කරකලියාවක් දාගෙන වගේ පාලනය කරන මේ ඇති දෙයටයි නැති දෙයටයි සමද තම අදහස දෙකයි තියෙන්නේ. එතකොට මේ විඥානයේ විශ්ින් අපිව මේ නාශනුවක් දාගෙන අදින්න හදන ගතිය තේරුම් ගන්න පුළුවන්. ඒක හරි අමාරුයි. හොයා ගන්නලද අවකාශය ලොකු දෙයක් කියලා හිතලා ඒකට ඇලුනොත් රූපෙට වෛර කරනවා. එහෙම නැත්නම් විඥාණයට අහුනොත් අවකාශයේ රූප හොඳයි කියලා කියනවා. මෙන්න මේ දෙකටම අහුවෙන්නේ නැතුව අවකාශයට ගියත් එකයි මොකට ගියත් එකයි කියලා. මේ දෙක සමබල වෙනකොට තමයි මේ විඥානයගේ තියෙන මේ ප්‍රොපෙලන්ස් එක මේ තල්ලුව මේ සැලසුම් හදන ගතිය තේරුම් ගන්න පුළුවන්. ඉතින් වගේ මෙව්වයිදී ඒ අවකාශයේ තේරුම් ගැනීම ඊට පස්සේ අවකාශයේ ඉන්නකොට නිදිමතයි කම්මැලි එපා වෙනව මොනවා හරි something is better than nothing කියලා ඔන්න නීතිය හදාගන්න. දන්නේ අකමැයි නොදන්නේ කාට හොඳ කියලා ආය රූපෙට එන්න හදනවා. අන්න ඒ තල්ලුව තමයි තුලින්ම දකින්න. ඒක තමයි මගේ විඥානයේ කෘත්‍යය. එතකොට එයත් බලපිටිනවා. එතකොට යාට මේ අවකාශ රීයත් එකයි ආනාපාන හිතියත් එකයි රූප තිබුණත් එකයි වේදනා තිබුණත් එකයි එතෙන්දී ඇති නැති දෙයින් සැලෙන ගතිය ඇති දකින්න දෙයින් කුප්පන ගතිය ඇති දෙකෙන් අපි ආත්‍ත්‍ය කරන ගතිය යම් ප්‍රමාණයකට ගෙවන්න පුළුවන් රූප ගෙවුවට ඒක වෙන්නේ නැහැ රූප සහ අවකාශය දෙක කෙරේ විනිශ්චය කරන්න නැතුව දෙකටම සමිත දෙන්න ගියාම ඒත් තාම ඉන්නේ මේ විඥාන මට්ටමේ තියෙන කට්ටකම අල්ලගෙන ඉන්න එක විතරයි විඥාන කියන්නේ මැජික් කාර්යය කියලා ඒක අයින් වුණාට පස්සේ රූප තිබුණට සංඥා තිබුණට වේදනා තිබුණට යම් යම් සංස්කරණ තිබුණට ඒකට හිත කරදර ගන්න නැතුව ඉන්න පුළුවන් කමක් තියෙන මොකද ඕනෝනත් යෝගාදයට අවකාශයට යනවා. අවකාශයට පාරද ඉන්නේ ඒකට ආස වෙනවට විකල්පයක් වශයෙන් රූපෙට යන්න පුළුවන්. රූපෙ දිමන්න කරදර ගන්න නැහැ. හිට කරදර ගන්න. ආන්නේ විදිහට ඉන්නකොට යෝගාචර මේ ඇති නැති දෙකට, හරි වැරදි දෙකට, සැප දුක් දෙකට, ලාභ සත්කාර පාඩු කියන දෙකට සමහිත පිහිටවීම කියලා. අපි දන්න මේ අෂ්ටලෝක ධර්මයේ පිළිවෙත කම්පන නවීම් පිළිවෙත පුංචි පාඩමකට එන. ඉතින් මේක මේ කියන කෙනාට එතන තමයි අභ්‍යාසෙ වෙන්න ඕනේ. ඒ අභ්‍යාසය වෙන්නේ තමගේ සාමාන්‍ය භාවනා සාර්ථක වුණාට පස්සේ තමයි ඒකට වෙලා ගන්න. කියන්නේ අරමුණ හොඳට සිහි වුණාට පස්සේ. ඉතින් ඒ නිසා මේ තමයි දැනට ඔය ලැබලා තියෙන දැනුවත්කමෙන් තමයි අරගෙන තියෙන ක්‍රමසාවිදුලි ඔය තැන තුනි තැනට යන්න. ඒකල ඒක සීසන් කරන්න. තුනි තැන තිබුණත් හොඳයි අරමුණ තිබුණත් හොඳයි දෙකට මේ අම්මා හොඳයි කිව්වත් වැඩි තාත්තා හොඳයි කිව්වත් වැඩි ඒ නිසා නංගියේ මල්ලියේ වාසිය දෙන්නම හොඳේ කියා කියන තැනට යන්න. කියන එක තමයි කියන්නේ මම අපි තුන් හතර සැරයක් කලිමුත් අපිව සාකච්ඡා කරලා තියෙනවා. ගරුතර ස්වාමීන් වහන්සේ මා මේ වැඩමුළුවට එන විටද ආලෝකයේ දැකීමට හැකියාවක් කරන සිටියයි. ඊට පෙරදී ආලෝකයේ සහ මෝරාගේ ආලෝක කදම්බයක් බැලීමට හැකියාව තිබේ. නමුත් භාවනා නොකරන කාලවලදී මා අතින් කීපවතාවක් එය නිලී ගොස් තිබේ. පළවෙනි දින හොඳට භාවනා කරමින් ආලෝකයේ බලමින් ප්‍රමෝදයෙන් හා ප්‍රීතියෙන් ගත කළා. දෙවන සහ තුන්වන දින මාගේ ශරීරය ප්‍රදාහයටපත් වී ඉතා වේදනාවෙන් වැටෙති භාවනා කරමි. නමුත් මා එළියම මාරු කරන විට සතියට හා සම්පජන්ණයට ආරෝග්‍ය ඉවර වෙනසක් සිව් ආනාපාන සති ආරෝග්‍ය ඉවර ඉවර වෙනසක් හෝ සිව් ආනාපාන සතියට හානියක් නොවේ. හයවන දින වලට මාගේ සිරුරෙහි වේදනා පහවස් දෙන්නේ. ආලෝකයේ ක්‍රම ක්‍රමයෙන් ආලෝක කදම්බයක් ලෙස පෙනේ. අඟලක හමාරට පමණ. හය දින සවස් කාලයේ තත්පර 30කට පමණ නාසාග්‍රේ උඩ කොටස කහනිස්ස සුදු ආලෝකයෙන් ඒකාකාරයි. මේ මාගේ ජීවිතයේ වුණු දේවනාතය. පළවෙනි වතාව මීට අවුරුදු 15කට පමණ උඩදී. ගරු ස්වාමීන් වහන්සේ ආ සහෝදර යෝගාවචරයට පින්නන දුන්නු වේවා. මා සක්මන් භාවනාවට ආදී වන අතර එහිදීද මාට සතිය පිහිටීමට හැකිවන බවට දන්නු කැමැති සාදු සාදු සාදු ප්‍රකාශයක් විතරයි ප්‍රශ්නයක් ප්‍රශ්නයක් නෑ ඊළඟට එවැනි තත්ත්වයක් කියන්නේ ඇති වෙන්නේ දැන් ආවශ්‍යක වගේ දෙයක් තියෙනවා කියන ආකාරයෙන් කියන්නේ සමානව නිලයක් දැක්ක නිසා. දැන් මම ඒකේ බලන්න කරවලේ ඉඳන් ඒකම බීම ඉඳලා මට හුඟක් වෙලා යනකම් අර ආමෝකේ මගේ මාස්තරේ නැති නර්සරි තාමාචාරයේ ඒකට ඒකට කියනවා දෘෂ්ටියේ පැවැත්ම කියලා අපිට ඇහැගෙන උගන්වනකොට උගන්වන දෙයක් තමයි යෂ්ටි සෛල කේතු සෛල අතර ආලෝකයේ වෙනස් වෙනකොට යෂ්ටි සෛල සුදු ආලෝකෙට පිච්චෙනවා. එතකොට ඇස් දෙක වහගත්ත ගමන් ඒක සුදු පාටට පේනවා. කළු පාටට ඒක සුද්දට පේනවා. ආලෝකෙට වෙන අන්ධකාරයට. ඒක ඒක දෘෂ්ටියේ පැවැත්මක්. ඉතින් ඒක නිසා මේ ඒක භාවනාවට කරගන්න එක නෙවෙයි. භාවනාවේදී සාමාන්‍යයෙන් ඔය මේ විසුද්ධි මාර්ගය පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා ප්‍රධාන වශයෙන්. කෙලසිච්ච හිත ප්‍රභාසර නැහැ. කෙලස් අඩු වුණාට පස්සේ නීවරණ අඩු වෙනකොට ප්‍රබහසර බව වැඩි වෙනවා කියන්නේ. නමුත් ඒක වළක්වන්න 100ක් වෙනවා දක් වළක්වන්න විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙනවා සමහර විට කෙලෙස් නැති හිතේ පවහ ප්‍රභාසර ආලෝකයේ විනෝඩ කපුවට වගේ කළු තිත් පේන්නත් ඉඩ තියෙනවා. වෙන වෙන වර්ණ පේන්නත් ඉඩ තියෙනවා කියලා. නමුත් ඒ ටික ඇහෙන්නෙත් නැහැ, පේන්නෙත් නැහැ. උඟ දෙනකොට උඟ දෙනෙක් හිතන්නේ මේ නීවරණ වලට හිත ප්‍රබහසර වෙන්න ඕනේ. මම මෙච්චර කිව්වා මට ප්‍රභාසරුනේ නෑ. නැත්තම් මම ප්‍රභාසරුණා මොකද්ද මේ தත්ත්ව කියලා අපි අර ආලෝකයට සාපේක්ෂව න්‍යාය පත්‍ර හදන්න හදනවා. ඒක එච්චරම වැරදිත් නෑ. නමුත් 100ක් හොඳ නෑ. අපිට තේරුම් අරගන්න තියෙන්නේ මේ ආලෝකයේ දකින්නකොට සතියට වාසිත නැද්ද කියලා. මේ ආලෝකයේ පෙනීම නිසා මගේ භාවනාවට උනන්දුවක් සතියට වාසියක් කරන හොඳයි. නැත්නම් ආලෝකේ නැහැ කියලා තමයි සතිය වෙන්න හේතු වෙන්නේ. ඒ නිසා මේ වගේ අතර අතරමඟදී හම්බෙන දේවල් උපමාන කරගෙන ප්‍රගතිය මරන්න ගත්තොත් අපි හදන ෆෝමියුලා එක හුඟක් තත්ත්වයට ගැලපෙන්නේ නැහැ. දුරදිග යන්නේ නැහැ. සතිය එහෙම නෙවෙයි. දිගටම යන එකක්. පැයක් විතර හිටපු නිසා මට හිතුණා මේක කියන්න ඕනේ කියලා. ඔය නවසීලන් තින්නකොට මේ ওই වගේ ප්‍රශ්නයක් ආවට පස්සේ අන්න කතා කරලා කිව්වා මම ස්වාමීන් වහන්සේ ළඟට එන්න බය නිසා එක්කෙනෙක් මට දුන්නලු කමටහන් වார்த்தාව කියලා කිව්වලු මට යන වෙච්ච එකක් මම දන්නේ නැහැ. ඔව්. එයාට වෙච්ච එකක්. යාළුවෙක් කිව්වලු මම ළඟට එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා ඉතින් හොඳට මෙහෙම මේ ආලෝක වෙන දැන් පේන්නේ මොකද කරන්න ඕන කියලා. ඉතින් මගේ යාළුවා කිව්වලු ලයිට් බිල ගෙවන්න නැතුව තියෙනවා. එහෙම වෙච්චාම ලයිට් කපනවා. ඉතින් උකදෙනෙක් ඒ වගේ දේවල් තියාගන්නවා මේ භාවනාවේ. ඇත්තටම ඒ වගේ පොඩි උරතලක් තියාගත්තට ඉතින් අපරාධයක් නෙමෙයි කමක් නැහැ. නමුත් මේ සතිය කියන්නේ ඊටදී හරිම බේසික්. බලන්න ආනාපාන පේනකොට සතිය හොඳ නැතිකොට කොහොමද? ආලෝකේ පේනකොට කොහොමද නැතිකොට කොහොමද කියලා අරමුණක් තියෙනකොට සතිය හොඳ නැහැ හැම එකටම සතිය තේමාව කරගත්තොත් මේකෙන් මට පාෂයක්ද පාළුවක්ද වෙන්නේ කියලා. කමඨාන් සුද්ධ කරන්න කාටවත් කියන්න ඕනේ නැහැ. Tamannම තේරෙනවා. නමුත් අපිට ඒක හරියන්නේ අපිට ඕන කරලා තියෙන්නේ මෙහෙම තත්දැකනකොට මොකද වෙන්නේ ආලෝක පේනකොට මොකද වෙන්නේ පා වෙනකොට මොකද වෙන්නේ ඒ ටික තමයි අපිට මට පේන්නේ මේ මේ සතිය සහ සමාධිය කියන චෛසික දෙකේ සමාධියේ මේ ඇබ්බැහි වෙන ගතිය වැඩි ඇඩික්ෂන් ගතිය වැඩි සතිය නැතුව නෑ සතිය එච්චර හැබැයි වෙන්නේ නෑ ඒක නිසා අපිට කරන්න තියෙන මේ හැබැයි කාර්යෝ ටික කියන්න ඕන කතාවක් කරනවා හැම වෙලාවෙම සතියට සාපේක්ෂව කතා කරනවා එතකොට වැඩි කල් යන ඉස්සලා ඒ ටික දවසක් අපිට ගැට ගහ ගන්න වෙනවා ප්‍රශ්න තීරු ගන්න වෙනවා පස්සේ අපිට තීරු ගන්න පුළුවන් හැම වෙලාවෙදීම සතිය නම් වර්ධනය වෙන්නේ අඛණ්ඩව යන්නේ අරසාව තියෙනවා ඊළඟ ප්‍රශ්නේ මේක කියවන්නේ අමාරුයි සුඛ පටිපදා දුක්ඛ පටිපදා කිප්පා සංඥා කිප්පා විඤ්ඤා කිප්පා විඤ්ඤා දණ්ඩ විඤ්ඤා ආදී ලෙස නිවන මඟ සාක්ෂාත් කරගන්නා ක්‍රමවේද හතරක් ධර්මයේ අසායද සුඛ පටිපදාවෙන් නිවනට ළඟා වෙන ලෙස ප්‍රාර්ථනාවන් හෝ එල්ලයක් ලබා ගැනීම නුසුදුසුද? කරුණාවෙන් පාදා දෙන්න දෙවියන්ට. ඔයතර මේ හතරම දන්නවනම් අපිට සංසන්දනය කරත හැකි. එකක්වත් නැත්නම් අපිට සංසන්දනය කරන්න බෑ. එකක් තියෙනවනම් ඒ සංසන්දනය කරන්න බෑ. ඒක නිසා මේ මේ හතරක් concept හතරක් නැති. ඉතින් මම කොයි එකද ප්‍රාර්ථනා කරන්න ඕන කියලා අපිට මොකකින්වත් බෑනේ plan එකක් ගහගන්න බේස් එකක් ඇත්තේ නැහැනේ. ඒ නිසා මේකට මේ මේ වැරද්ද හෝ හොඳ දෙයට හේතුව සමත භාවනා ක්‍රමය සමාධිය හරහා යන නිසා ඒක සුඛාපටිපදා කියලා පෙන්නනවා. විපස්සනා සමාධියක් නැතුව යන නිසා එතන එතන හදාගෙන යන සමාධියක් නිසා ඒක දුක්ඛාපටිපදා කියලා කියනවා. ඒකෙත් හොඳ බෞද්ධ ඥාන ඇති චිත්තාමය ඥාන ඇති එක්කන මේ සුඛ ප්‍රතිපදාමේ ඉක්මනට යනවා අනිත් එකන චරික්මට යනවා. දුක්ඛ ප්‍රතිපදාව තුන තික්මන්ට යන කට්ටිය ඉන්නවා කෙටියෙන් යන ඉන්නවා ඒ නිසා පුත්‍රජානංශ මේ හතර ඉදිරිපත් කරලා තියෙනවා ඒකෙදී දැන් විපස්සනා පැත්තට යන පැත්තමයි මගේ පුද්ගලික මම ගොඩක් කැමති වෙලා තියෙන්නේ මගේ චරිත දිහා බලනකොට ඉතින් ඒ ගුරුවරු කියන්නේ ගංගනේ කොට වෙන්න හදනකොට මේ පැත්තේ බයයි එහා පැත්තේ ക്ഷേමයයි ඒකට හදනකොට පොඩ්ඩක් නතරලා අහල පහල තියෙන ලී ටිකක් අරගෙන රාෆ්ට් එකක් බැඳගෙන ඒත් අපි ගහගා ඒකට වෙන්න පුළුවන් නමුත් අපිට එච්චර වෙලා ඉන්න බෑ මේ පැත්තෙන් කවුරු හරි මාව අල්ලන්න එනවා. හොරකම් කරන්න එනවනම් මට ওই රාෆ්ට් එකක් හදාලා ඉන්න බෑ. රාජා ඕ මාව ගංගා ඕ කියලා පණින්න වෙනවනේ. කම්මෝගෝචිකාකෝ කියලා. මේ මරකෙන් මගල. ඒත් අපි ගහගායි උඩට යන්න වෙනවා. ඒ නිසා සංසාර බය ගොඩක් දැනෙන එක නා රාෆ්ට් හදාලා ඉන්න යන්නේ නැහැ. right දැන් මේක ටිකක් විවේක වෙන්න පුළුවන් අර පාරේ ඔලගේ හෙල් කොටයක් දර කොටයක් වන්න රාෆ්ට් හදාදා ඉන්න පුළුවන් නම් මේක කරනවා ඉතින් ඇත්තටම ওই දෙකේ අපිට choice එකක් නැහැ choice එක තියෙන්නේ theory එකේ විතරයි practically බලන්න කියනකොට අපිට කරන්න දෙයක් නැහැ ඒ නිසා මේවා ඉගෙන ගන්නකොට අපි තේරුම් ගන්න ඕන ඔය theory තිබුණාට ප්‍රායෝගිකව යොදාගන්නේ කොහොමද කියලා ඒ නිසා හොඳට සංඛාරේ බය දන්න කෙනා ඔය මොනවාද මේ ලක්ෂරි බස් එක එනකන් ඉන්න යන්නේ නැහැ. ළඟ බස් එක ආපු ගමන් පැන්න ගියා. නැත්තම් අනිත් එක න ලක්ෂරි බස් එක එනකන් ඉඳලා ඒ නැත්තම් පටන් ගන්න දැන් ගිහලා සීට් එකක් බුක් කරගෙන යන ගමනකුත් තියෙනවා. ඉතින් දෙකම ප්‍රවාහන ක්‍රම. නමුත් මම පෙන්වන්න හදන්නේ ඇත්තටම අපිට එහෙම අපිට ඕනේ බොත්තම් තද කරගෙන ඉන්න choice එකක් මේ සංසාරේ නෑ. මේක ගිනිගත් සංසාරයක් තියෙනවා. ඒක නිසා අහුවෙච්ච වෙලාව වැඩේ කරගන්න කියන එක මට චෝදනා කරන්නේ මම විපස්සනා පැත්තට ඇද ගන්න හදනවා කියන්නේ. එහෙම නෙවෙයි. සංසාරේ බය දන්නවනම් රාජාවෝ මාවෝ ගංගාවෝ කියව බැන්න. ඒක නිසා ඒ සෙන් බුද්ධ ආගමේ තියෙනවා frog jump into an old pond plop කිඹ බැඳග වතුරට ජකුස් ජබුස් ගාව එච්චරයි. ඕක ඔය කල්පනා කර කර පයින්නවද කැඹුර බල බල පයින්නද මොකොත් නැහැ. පයින් එකයි තියෙන්නේ. එහෙම පණින් නැතුව ඉන්නවා නම් තාම සංකාරේ බය නැගලා නැතිකම තමයි කියන්නේ. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ උපදේශ පරිදි මගේ භාවනාව මගේ භාවනාව හොඳින් සිදු වෙනවා. ජරතාවයේ සිට දෙන්නේ අමාරුකම් ක්‍රම ක්‍රමයෙන් වැඩි වුණා. හතරම දවසේ නැවිත ඒ ඉතා එසේ නොහැකි තරම් වැඩි වූවා. එදින පරණ භාවනාවේ සිටින විට හුස්ම සිහින් වී නොදැනී ගිය පසු බෙල්ලේ වේදනාව දැනුණා. මම සතියෙන් දෙස බලා සිටියා. වේදනාව ක්‍රම ක්‍රමයෙන් අඩු වී ගියා. මෙසේ වේදනාවෙන් හැම විටම මා ඒ දෙස බලා සිටියා. හරියටම පිටායක් වගේ. වේදනාව මගේ කරගන්නේ නැතිව පස්වන දවසේට මගේ එළියේ වේදනාව නැති ගොස් තිබුණා. ඔබ වහන්සේගේ උපදෙස් ධර්මදේශනා ඉදම් අපේ කොට සලකනවා. මෙසේ අපගෙන මුඛාභාවයෙන් අපට ධර්මයේ කියන ඔබ වහන්සේට නිරෝගී නිදුක් නිරෝගීව চিරාත් කාලයක් ආයුෂ ලැබේවායි පතමි. මේක ඔක්කොටම බෙල්ල අමාරු ලැබේවා. ඉවර කරන්න ලැබේවා කියනවා නම් ඒකත් ඇලිය හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පෙර බුදුරජාණන් වහන්සේගේ කාලයේදී බොහෝ දෙනා වනසා මාර්ගඵල ලැබූ බව අසා ඇත්තේ. අද දවසේදී කෙලස් කපාරේ නන්දමේ සත්‍යධර්ම ශ්‍රවණයකදී මාර්ගඵල ලැබී ඇතේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මං ගියාට පස්සේ බර්වින්ගෙන් අහලා බලන්න. පොඩි පොඩි ෆීඩ්බැක් එකක් අරගන්න. ෆීඩ්බැක් කොහොමද දුන්නා නම් ඒකේ බාහන්න සෝවාන් වෙච්ච කට්ටිය එක දාන්න කියලා. සකදාම් වෙච්ච කට්ටිය දෙක දාන්න කියලා. සෝවාන් වෙලා සකදාම් වෙච්ච කෙනා එක දාන්න. මේ මොකකටද කෝඩින් සිස්ටම් එකක් දාලා අපි ඒකට පොඩ්ඩක් ප්‍රශ්නේ පස්සේ දානවා ඊගා ප්‍රශ්නට ගරු ස්වාමීන් වහන්සේ බෝවන්සේ කලින් ධර්මදේශනයේදී සඳහන් කළා භූමිය ලංකාවේ රටවල් වල බෞද්ධ දියුණුවට උත්සාහ නිසා යම් මූලතාවයක් සිදුවන බව. ඒ ධම්මපදයේ ඇති උක්ඛානවතු සතිමතේ සතේතු සතතිමතු යන ගාථාවේ නිහී ජීවිතයේ සාර්ථකභාවය සඳහා කෙසේ කටයුතු කළදැයි කෙසේ කටයුතු කළදැයි ඇති බව දක්වා ඇති බව මගේ ඉදීම කරුණාකර බලන්න ඒ වගේ ඒකෙදි කියන්නේ ආර්ථික දියුණුව අපට ඕන කරලා තියෙන්නේ නැත්තම් හිත පිළිච්ච ගතියද? එහෙම නැත්තම් කන්ටේන්මන්ට් එකද? ඒක නිසා භූතානේ කියන රටේ දැන් මේ පළවෙනි එකට මනින්නේ GDP මේ gross national production and per capita income. ඒකෙන් තමයි සාමාන්‍ය රටව ග්‍රේඩ් කරන්නේ. භූතානේ අඳුරලා දීලා තියෙනවා gross national happiness කියලා criteria. මේක නිකන් විහිළුවක් වගේ. ජාතික සතුට. දැන් ඒක UN එක පාර අරගෙන. ඒ කියන්නේ ඒ රටේ ඇත්තට ආර්ථික දියුණුවක් නෑ මිනිස්සු සතුටින් ජීවත් වෙනවා. ඉතින් ඒක ඒක මනින්න බෑනේ ඒක සාමාන්‍ය මනින්න බැරිව නමුත් UN ගවර්න්මන්ට් UN බාරයන් තියෙනවා. මේ භූතානි කරපු වැඩේ අපි කරමු කියලා ඒ නිසා අපිට ඕන කරන්නේ ආර්ථික දියුණුවද එහෙම නැත්නම් අපේ හිතේ පිරිච්ච ගතියද කියන එක මම මගේ පුද්ගලික මතය ආර්ථික දියුණුව කියලා කියන්නේ ජන විඥානයත් එක්ක යන කතාවක්. තිරිච්ච ගතිය කියන එක මට පුද්ගලික දෙයක්. ඉතින් මේ ඩයිමන්ෂන්ස් දෙකක් මේ. පුද්ගලික තාපොදු. ඒ මේ දෙක අතර ගලපන්න මම හිතන්නේ ඇත්තට ලේසි වෙයි කියලා. ඒක මේ අපි වගේ කෙනෙකුට අමාරු. ඒක බුදු කෙනෙක් මම හිතන්නේ එහෙම කෙනෙකුට හොඳ බැරේ මෛත්‍රී බුදු ආකාරයෙන් ඉන්නේ කියලා. මට හිතෙනවා නිකන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා තේකෝපයක් අතින් ගෙන සක්මන් භාවනා කරමින් ඇවිදගෙන එන විට මෙසේ නිරීක්ෂණය වුණා. දෙපා වලට පමණක් අවධානය අතින් යොදාගෙන සක්මන් භාවනාව ලෙස ඇවිදින්නට හැකි අතර අවධානය විරුද්ධව තබාගෙන එන ඕනෑම දෙයක් නිරීක්ෂණය කිරීමට සූදානම් වෙන්න ඇවිදින්නට හැකියි. මේදී දෙපා පොළවේ වැදීම එවිටෙන ශබ්දය කෝපයේ අන්වේ සීතල හා පදගතිය කෝපයේ ඇති උණුසුම සුළඟ ඇඟේ වැදීම විවිධ දේව විවිධ දේවල් පිළිම ආදී වෙන වෙනම නිරීක්ෂණය වුණා. ඉන්පසු මෙය සරල ක්‍රියා කරන විට සක්මන් මළුවේ ඇතින ගමන මේ ආකාරයට අවධානය යොමුව තබාගෙන බැලුවා. එවිට බොහෝ දේවල් පෙනුණා. ඇස කන ආදී විවිධ ඉන්ද්‍රයන්ට විවිධ දේවල් ආරම්භ වුණා. මෙය කරන්නට සිත ඉතා කැමතියි. මේ සුදුසු සතිය වැඩිවීමක්ද නැතහොත් විවිධ අරමුණු රස විඳින තෘෂ්ණාවක් ඇති වී හැකි නිසා. ඇති නිසා ප්‍රෝජනවත් නොවන ක්‍රියාවක්ද එදිනෙදා වැඩවලදී මේ ක්‍රියාවන් කිරීමට සුදුසුද පහදා දෙන්න. මේකට කියන්නේ සතියේ depth එකයි width එකයි කියලා. සතිය ඩෙප්ත් එකේ නැත්නම් ගැඹුරකට යනවා නම් ඒ කර්මනා දෙකේ කිඳා බහින්න පුළුවන්. ඒතකොට ලෝකෙන් අපි සමු ගන්නවා. අරමුණ දිගේ බහිනවා. ඒතකොට අරමුණේ ස්වභාවික ලක්ෂණ පොදු ලක්ෂණ විස්තර බලන්න පුළුවන්. තව වෙලාවකට පුළුවන් විත් එක බලන්න. ඒක හැරේ අරමුණු රාශියක්. ඉතින් සෞඛ්‍ය සම්පන්න වර්ධනයට මේ දෙකම ඕනේ. quality and quantity. ඒ නිසා අපි පරියන්කේදී කරන්නේ depth එක බලනවා. එදිනෙදා වැඩ වල කරන්නේ width එක බලනවා. ධක්මන තමයි දෙක පේස් මේ කරන්නේ අරක මේකට සම්බන්ධ කරන්නේ ඒ නිසා ශක්මන කාර්ය බහුල ජීවිතයක් ගත කරන නැත්නම් වගකීම් බහුල කෙනාට ඒ පේස් මේකින් වැඩ පිළිවෙල අරකේ මේ පෙදෙදා ජීවිතයේ තියෙන ගොඩාක් සීමා කරන්න බැරි අරමුණු රාශියක් එක්ක කරන්න බැරි කමකට සතිය පවත්වන්න උත්සාහ කරනවා වරදිනවා පරියන්කදී සියලු අරමුණු අයින් කළ එකම අරමුණක් කරන කිඳා වයින් ওই දෙක මැද තමයි සක්පන තියෙන නිසා මේ විත් එකයි ඩෙප්ත් එකයි දෙකම අවශ්‍යයි කියලා මම කියනවා මේ සෞඛ්‍ය සම්බන්ධ වර්ධනයකට. ලදලද වෙලාවේ ඩෙප්ත් එකට යන්න පුළුවන් එක සමාධියට බරයි විත් එකට යන්න පුළුවන් නම් වීතියට බරයි. මේ දෙක සම වායයට නැත්නම් ඒක රස භාවයට එන වෙලාවක් එනවා. මේ තාම තියෙන්නේ තම දෙක දෙකක් වශයෙන් පේන එක. ඉස්සෙල්ලා මේ දෙක කොන්ට්‍රඩික්ටරි වුණාට ඉහළට යනකොට දෙක කොම්ප්ලිමන්ටරි වෙනවා. එමෙ දෙපැත්තට එනවා වගේ පෙනුනට මෙහෙම ඇවිල්ලා උඩට යනකොට ඒ දෙක කම්ප්ලිමන්ටරි වෙනවා අරකින් මේකට උදව් කරනවා ඒ නිසා උනන්දු කරන්න කියලා කියන්නේ ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්සේ මට නිතරම සිහියට නැගෙන්නේ අනිත්‍ය විශේෂයෙන්ම වයසක මිනිසෙක් දුක් විට මගේ සිහියට එන්නේ මේ මිනිසයා දවසක අම්මා කෙනෙකුගේ උකුලේ නැරඹුණු හැටි කිරි බිව්ව හැටි කුඩා ධර්මයේ කියලා මුලපැන ඇවිදින සෙල්ලම් කරපු හැටි. හොඳ තරුණ ජීවිතයක් ගත කරපු හැටි. හොඳ මානසිකයෙන් වැඩ කරන ධර්මවල හදපු හැටි. දැන් මොකද කරගන්න බැරුව අසරණ වෙලා ඉන්නේ. සමහරුන්ට අනිත් අයට කරදරයක් වෙලා තියෙන හැටි. මරණයෙන් පසු නැවත මනුෂ්‍යාත්මයක් ලැබුවොත් ආයම ආදරය ලැබෙන්නේ නැහැ. මේ විදිහට මම අනිත්‍ය දුක ගැන විතරම කතා කරන විට මගේ උදා අවබෝධාත්මනේ කියන්නේ නෙගටිව් තින්කින් කියලා. මේ දරුවා මුලින් අධ්‍යයනය කටයුතු කරන නෝරදා දහම් පාසල් පැමිණෙන දහම් පාසල් විභාගයේදී සියයට 100ක් ලකුණු ගත්ත දරුවා. පහුගිය අවුරුද්දේ දහම් පාසලේ සංගරාවල විද්‍යාර්ථීලා තිබුණා එයාගේ වචනයෙන් what Buddhism means to me කියලා. ඒ අපි අනිත්‍ය කතා කරනකොට කැමති නැහැ. උපදේශ ලබා දෙන්නේ ඉලා සිටි බෝමාන්සේගේ සාසන මෙහෙරවලට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. සාමාන්‍යයෙන් thinking නම් negative මයි. thinking වල positive කියලා එකක් නැහැ. ඒ නිසා භාවනාවේදී භාවනාවට වාසක් විදියට සලකන්නේ thinking. thinking කියන්නේ භාවනා වෙන එක. contemplation කියලා එකට කියන්නේ. ඒ නිසා අපි භාවනාදි කරන්න හදන්නේ චින්තාමය ප්‍රඥාවට වැඩිය ප්‍රත්‍යක්ෂ ඉස්සර කරගෙන යන එක. නමුත් ඒ ඕනම භාවනා ගුරුරෙක් පිළිගන්නවා ප්‍රත්‍යක්ෂ ඉස්සර කරන ගියාට ඒ ප්‍රත්‍යක්ෂයෙන් ලැබෙන දේ Taman දිරවගන්නේ තමන්ගේ භාෂාවට දාගන්න චින්තාමය හරහා තමයි. ඉතින් මේ කියන වයසට යෑම නිසා සමාජයේ තියෙන සම්බන්ධතාවයේ තප දුක් වගේ කියන දේවල් අත්දකපු දෙයක්ද එහෙම නැත්නම් මේ හිතමනාවක්ද කියන එක නැත්නම් මේ චින්තාමය අධ්‍යයනද මේ කතා කරන්නේ එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂද කියලා බැලුවොත් බුද්ධජනනාංශ කියන්නේ අපිට අත්දකින්න පුළුවන් වර්තමාන මොහොත විතරයි. ඒ අනුව ප්‍රොජෙක්ෂන් එකක් තමයි ඉස්සරහා අතීතය කියලා කියන්නේ ගෙවිච්ච දෙයක්. ඒක නිසා ප්‍රත්‍යක්ෂය ඉස්තර කරගෙන යනවනම් ඒක පොසිටිව්මයි. ඒකට චින්තා නැහැ. චින්තාමය නෙවෙයි යන්නේ. ඒ කියන්නේ අස්පනා පිට කියන එක. මේ අස්පනා පිට දන්න දේ ඒකෙන් එක එක එක එක ෆැබ්‍රිකේෂන් ස්ටෝරි ටෙලිං ප්‍රපංචකරණය එහෙම නැත්නම් වාග් බහුල්‍ය මේක අපේ හිතේ තියෙන හැබැයිය. ඒක නිසා අපි මේකට ප්‍රොමෝට් කරන්න යන්න නරකයි. ඒ නිසා හිතනවයි කියන එක විපස්සනා කරන පැත්තෙන් බලනකොට වාසනාවක්. ඒක මරන්න හදන්න එපා. හිතනවා වෙනකොට වර්තමානයේ හිත තැබීමෙන් වර්තමානයේ හිත පිරවීමෙන් හිතන වෙලාව අයින් කරන්න හදන එකයි තියෙන්නේ. ඒ නිසා බොඩි එකා කියන එක සාධාරණීකරණ හදන එක නෙමෙයි මම කියන්නේ. පොසිටිව් තින්කින්, නෙගටිව් තින්කින් කියන එක කොයින් කරලා තිබුණාට තින්කින් කියන එක විපස්සනා පැත්තට බලන නෙගටිව් වලදී. මොන දේ වුණත් හිතන්නේ කියොත් ඒ කියන්නේ හිතන හැම වෙලාවෙම වර්තමානයේ අපි ඉක්මවලා. ප්‍රත්‍යක්ෂේ නෙවෙයි ඉන්නේ. ඒක නිසා card before the horse කියලා කියනවා. කොන කරත්තට ඉස්සලා කොනාට ඉස්සලා කරත්තේ ගිහිල්ලා. එතකොට යන්නේ නూరుටම තමයි. ඒක නිසා මේකේ තව සියුම් පැත්තක් පේනවා. මේ නෙගටිව් කියලා මේ පොඩි එකක් කියනකට වැඩිය මම නම් ඊට වැඩි ටිකක් ලොකු එකෙක්. මට කියන්න තියෙන්නේ ද්වේෂය. ද්වේෂය වචනික ගතියක් තමයි මේ අනිච්ච දුක්ඛම් කියලා අනිත්‍ය ලක්ෂණය පේන්නේ ඉස්සෙල්ලා දුක්ඛ ලක්ෂණය පේන්නේ ඉස්සෙල්ලා චි අනිච්චං දුක්ඛං අනත්තං නැද්දකින් විතරක් ඒසා ලෝමාන කාගන්ත දෙද්දකින් විතරක් ඒසා ලෝමාන දේශයිචිසිකේ හරි සතුටක් කරන් දෙනවා මම උසස් දෙයක් කරන්න කියලා හැබැයි තියෙන්නේ ද්වේෂ පිටුට උඟක් වෙනස් අනිච්ච සංඥාව මතුවෙනකොට තමන්ට අදාළ අනිච්ච සංඥායනෝට ඒක වචන දාන්න ඕනේ දුක මතුවෙනකොට ඒකට වචන ඕනේ ඒ මතුවෙච්ච අනිච්ච සංඥාව අනුව භාවනා කරන එකට කියන අනිච්චානුපස්සනාව ඒක මේ අනිච්ච අනිච්ච අනිච්ච කියන එක නෙවෙයි ඒ ඡාය දකින්න දකින්න දෙන අනිච්චන් කියන එක මුගදෙනෙක් තමයි ලක්ෂණ භාවනාව කියලා. නමුත් සිව් ද්වේෂක් තමයි යටින් වැඩ කරන්නේ. ඒක නිසා ඒ කෙනාට ජීවිතේ රස විඳින්න බෑ. මට මේ දකින්න දකින්න කියලා මෙනෙහි කරන්න පුළුවන් නම් කවුරු හරි දැකපු වෙලාවේ ඒ දැකපු මනුස්සයාගේ වයස දිහා බලලා කතන්දර ගොතන්න හදනවා කියලා කියන්නේ අර හදාගත්ත එක දිගේ තරු කල්ලරින්ට හදනවා. මම ඉන්නේ කල්පනාවක බව. මම මේ ඇවිදිමින්ද ඉන්නේ එහෙනම් ඇවිදින එක මතක නැතිච්ච බව. බත් කමින් ඉන්නේ බත් කමින් මතක නැතිච්ච බව දන්නේ මේ අනිච්ච දැකපු නිසා ඒක උසස් දෙයක් වෙන්නේ නැති කියලා මාන්නයක් හදාගත්තට ද්වේෂයක් වැඩ කරනවා. එතැයි ඒකත් නෙගටිව් තමයි වෙන්නේ. කෙසේ නමුත් හොඳට මතක තියාගන්න මේ චින්තාමය දේ ප්‍රශ්නයක් උගතුන්ට විතරයි. ඒක වෙස්ට් එකට ලොකු ප්‍රශ්නයක්. නැත්නම් පබ්බපබ්බසංශය එක කියලා උන්වහන්සේ කෙනෙකුට කිරිම බණින්නත් බැරිලු. ඒ මොකද මේ මොග්ගල්ලාන ස්වාමීන් සාරිපුත්‍ර ස්වාමීන් ගත්තාම මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ බණ අහලා සෝවාන්ලා තුමාණේ රහත් වුණා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ සියලු හම්බෙන හම්බෙන දේවල් විචක්ෂණ බුද්ධියට දාලා විපස්සනා කරපු නිසා සමාන දෙකක් යලු රහත් වෙන්න. හැබැයි උන්වහන්සේට බුදුහාමුදුර ඇරිච්ච ඕනම කෙනෙක් සෝවාන් කිරීමේ හැකියාව තියෙන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට. මුගලන් සානස කරන්නේ සෝවාන් කරලා දීපු කට්ටිය සකදාගාමී අනාගාමී කරන එක. එයා තාත්තා වගේ. ප්‍රසූත කරන්නේ සාරිපුත්‍ර සාරිසා කල්පනා කරන කට්ටිය සාරිපුත්‍ර પરම්පරාවේ ඉන්න කට්ටිය නේ. මනින්න බෑනේ. ඒ කල්පනා කරන්නේ නැතුව යන කට්ටිය මොග්ගල්ලාන પરම්පරාව ඒත් බලන්න බෑ මොකද දෙන්නම ලොක්කෝ ඒ නිසා සමහරුන්ට ඒක ගතියෙන් එනවා හැබැයි ප්‍රොමෝට් කරන්න එපා හැම වෙලාවෙම පුළුවන් තරම් ප්‍රත්‍යක්ෂ ඉස්සර කරගෙන යන්න මේ කතන්දර ගොතන එක ප්‍රපංචකරණ එක ෆැබ්‍රිකේෂන් මේක ඇඩික්ෂන් එකක් ඒක මේ සද්ධාව වැඩි කෙනාට දැනුම අඩු කෙනාටත් පොඩි දරුවන්ටත් නැහැ ඒක තියෙන්නේ මේ කරප්ටඩ් මයින්ඩ් එකේ තියෙන අවුට්කම් එකක් තමයි. ඒක වැඩි ප්‍රොමෝට් කරන්න යන්න බෑ ඒක නිසා. ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක් නීතියට පසු ඒක නැත්තම් ආත්මය පමණයි. නාම රූප කිසිවක් නැත. කතරම් කාලයක් අභවයේ සැරිසරනවාද කියලා අපි නොදන්නේ. ඒ නිසා මලොන්ට බින්දීමේදී මාර්ගයේ කියාගේ හෝ මාර්ගයේ මගගේ ආත්මය බින්දීස කියා නාමිකව හැමදේම කළ යුතුද අභවයේ සැරිසරන ආත්මයට එය අප කරන හේයක් හෝ අප වෙතටම බැඳ තබා ගැනීමක්ද පහදා දෙන්නේ නැහැ. අභවයේ සැරිසර අභවයේ සැරිසර අභවයේ අභවයේ සැරිසර භවයේ නෝ භවයේ නෙමෙයි නෑ ඒක එහෙම එහෙම අභවයට යන්න පුළුවන් නම් මැරිලා ලේසි වැඩේ ඒක. ඒක අපේ ලංකාවේ එහෙමනේ ගන්න නිවන් සැප ලැබේවා කියන මැරිච්ච ඕනවා කෙනෙකුට. නිවන් සැප ලැබෙන්න පළවෙනි සුසුකම් මැරෙන්න. දැන් නිකමට නිවන් සැප ලැබේවා කියන කෙනා තෝ මැරිය කියන එක තමයි. ඒ සුද්ධේට ඒක තමයි කියන්නේ. ඒ නිසා අභවයට යන්න නම් මැරෙන්න ඕනේ. ඒ වගේම මේ නාම රූප මොකුත් නැහැ කියන නාත්මක කොහොමද තියෙන්නේ ඒ තමයි ප්‍රධාන වැරදි මූල ධර්මක ඉතර නගු ප්‍රශ්නයක් මේ ප්‍රශ්න බාර ගැනීමේ ප්‍රශ්න කරුගේ වැරද්ද මම බාරගත්තා මෙවැනි ප්‍රශ්න අභෞතික ප්‍රශ්න කියලා බුදුරජාණන්සේ බැහැර කරනවා. කිසිම පදනමක් නැතුව අහන ප්‍රශ්න නෙවෙයි. ඉතින් ලේසි වැඩක් තියෙනවා. මම දැන් මෙතන ඉන්නවා, මැරිලා නැහැ, නිින්ද කියලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියලා බලන්න. අයිසෝගේ දහස් ගුණයක් වටිනවා ඒක. ඒක ප්‍රත්‍යක්ෂ කළ හැකියි. ඊළඟ ප්‍රශ්නේ පළවෙනි බලන්නේ ඉදී සිට විතර තමන් ඉඳගෙන සිටින ස්ථානය වෙනත් ස්ථානයක් සේ දැනේ. එසේ මූණ පා සිටින දිශාව වෙනස් දිශාවන්සේ නැගී. එසේ සිටින විට මානව මතක කර සිටින්නේ මෙතන මේ සිටයයි අවබෝධ කරගනි මේ වර්ධක දෙකේ කරවන්න පාඩම. ඒ සාමාන්‍ය රූපේ ඉඳලා අරූපයට යන්න හදනකොට මේ කාලය සහ දේශය කියන දෙකම දිශා මාරු වෙනවා. ඒක නිකන් කරකොලතෑරිය වගේ එනවා. ඉතින් අපේ විඥානයේ නැවත ආයසරයක්. ඒ අර තිබිච්ච කුඤ්ඤ ගහගෙන ස්ථාවර වෙන්න හදනවා. අපි සමාලාට ඒ ආනපන ජීවිකන යනවා වගේ දෙයක් එක්ක යනකොට කොච්චර වෙලා හිටියද කියලා කාලය මතකේ නැතු වෙනවා. මම දිශාවට හැරිලා තියෙන කොයි පැත්තද කඳ නැමිලාද, දිග ඇරිලාද, බැනෙනවද මොකක්වත් හොයාගන්න බැහැ. අන්නේ වෙලාවේදී විඥානය බයටපත් වෙනවා. ඉතින් අපි මේ වෙලාවට විඥාණයට උදව් කරන්න ගියොත් ඇස්සටලා අතගාලා බලනවා දැන් හිට ගෙදර යන තියෙන බඩු ටික ඔක්කොම තියනවාද කියලා එහෙම කල්පනා වෙනවා. නැවත හොඳට මතක තියාගන්න මේ ප්‍රතිපදාව හරහා මමයා නැති වෙනකොට මමයා නැවත ස්ථාපනය කරන්න හැටි. නැති වෙන මමයා මමයා ඉන්නේ කාලය සහ දේශේ තියෙන තැන විතරයි. එයාට වෙන තැනක ඉන්න බෑ. ඒ නිසා අපි නිතරම වේලාව සහ ඉන්න තැන අපි GPS එකකින් ඔරියන්ටේෂන් එක ගන්න. time and space. භාවනා කරන බොහොම ලේසියට ලේසි කියලා කියන දක්ෂ යෝගාවචරයට ඕක ඉක්මවන්න පුළුවන්. ඉක්මවනකොට අපේ විඥානේ නානා විදියට කරපිට කරපු දාලා ආයේ ස්ථාපණය වෙන්න හදන හැටි තමයි ඔක පේන්නේ. ටික කාලයක් ගැරවසකට බය ඇති. බය ඇතිලා හිතන ඔහොම නැති වෙන මමයට නැති වෙන්න දෙන්න. අපි මේ කමටහන් සුද්ධ කරන්න සාකච්ඡා කරන්නේ ඒකට තමයි. ඒ නිසා නැවත බැලුවයි කියලා දෝෂයක් වෙන්නේ. නමුත් මතක තියාගන්න ඒ කායට සහ ජීවිතයට තියෙන ආශාව තමයි මේ විකෘතව වැඩ කරන්නේ. ඒ නිසා අනිත් දවසේ වාඩි වෙනකොට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ ධර්මයේ පූජා වේවා මම මගේ ජීවිතේ පූජා කරනවා මගේ කය පූජා කරනවායි කියලා අර වගේ මේක කාලය සහ දේශය පිළිබඳ මතකේ නැති වෙනකොට ප්‍රතිපදාවේ දියුණුව ගැන හිතනද කෙලස් කැපෙන බව හිතනද මගේ කයයි ජීවිතය බුදුන්ට පූජා කරලා තියෙනවා කියලා දැනගත්තාම ওই මට්ටම පැන ගන්න පුළුවන් වෙනවා ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්සේ සතිය පිටුවා ගැනීම නෙවත් භාවනා කරමින් දීර්ඝ කාලයක් සිටීම නිවන අවබෝධ කර ගැනීමට ඉවහල් වන්නේ කෙසේද? මා දෙවෙන්ම අසහායත ප්‍රශ්නේ ප්‍රථමේ ධර්මයේ හොඳින් ශ්‍රවණය කර ධර්මය අවබෝධ කරගෙන සත්‍යය දිට්ඨිය කඩා පසු භාවනාවට යොමු වීම වඩා උචිත බවයි. මෙම මාර්ග දෙකේ වෙනස කරුණාවෙන් පහදා දෙන්න නිර්මාණ කරනවා. දෙකම නෙමෙයි මාර්ගෙම තමයි ඉදිරිපත් කරන ක්‍රමේ අපිට අද මේ වගේ තැනකට එන්න කයි දිට තිබුණා අපි ඉන්නේ. අපි තියෙන හැපදම්පත් ඔක්කොම පැත්තක දාලා ඉන්න කටට හේතු කරන දක්ලා මෙහෙට ආවෙත් 100ක් නැති වුණාට යම් ප්‍රමාණයක් ඔය ධක්කය කැප කරලා තමයි ඒ ප්‍රමාණය දැන් ඉති ප්‍රතිඵල ලැබෙන්නේ. ඉතින් මේක හරිනම් අනිද්දාවේ ඔයිට දෙවිය කැප කිරීමක් කරනවා. අන්නේ විදිහට මේ මේ විසාද පෙන්නලා දෙන්නේ එකම තමයි. අපිට gediye pitima හම්බ වෙන්නේ නැහැ. ටික ටික ලැබෙන ලැබෙන ප්‍රමාණයට වීර්ය වැඩෙනවා. ලැබෙන ලැබෙන ප්‍රමාණයට අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. වැඩෙන වැඩෙන ප්‍රමාණයට චිත්ත ශක්තිය වැඩෙනවා. ඒ ප්‍රමාණයට අපි කැපකිරීම කරනවා. ඒක අපි කරනවත් වගේම කෙරෙනවා. ඒ නිසා මේක ක්‍රම දෙකක් නෙවෙයි එකමයි මේ තියෙන්නේ. බලන්නේ දැනුම පැත්තෙන් බලනවද ප්‍රායෝගික පැත්තෙන් බලනවද කියන දෘෂ්ටි කෝණ දෙක විතරයි තියෙන්නේ. ඉතින් යෙදිලා ඉන්න අපි ළඟ පොඩි පොඩි තරතර වෙනස් කරන්න තියෙනවා. තිබුණාට මොකද අපි ඒ දැනුවත් අත්දැකීම මේ පොතේ දැනුමත් අත්දැකීමත් දෙකේ දැනට බහගෙන ඉන්නේ. ඒක නිසා මේක දෙකක් විදිහට දකින්න බෑ. එකේම පැතිකඩ දෙකක් විදිහට දකින්න එක තමයි හොඳ. ඊළඟ ප්‍රශ්නේ තේරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්සේ සතිය යන සිතේ එක්තරා ස්වરૂපයක්. එසේ නැත්නම් විඥානයේ අංගයක්. කෙලෙස් පැමිණෙන විට තේරුම් ගන්නේ සතියෙන්ද නැතිනම් විඥානයෙන්ද? ආකල්පමය වෙනසට දුරු දෙන්නේ කවරක්ද? යන්න පහදා දෙන්න මැනවි බෝවන්සේට දෙවොල් සරණ. මේකේ රූපක මාර්ගයේ එවිට අපේ පොත්වල තියෙන විස්තරෙන් තමයි කියන්නේ විඥානයේ දරු නැත්නම් විඥානය කියලා කියන්නේ මහමෝදන මහමුදි නගින රැලි වගේ තමයි හිතේ නැගින රැලි වගේ වගේ තමයි සිටිවිලි කියන එක. ඉතින් අපේ සර්වඥ දේශන පොත්පත් පළලා පසුකාලීන ආචාර්යන් වහන්සේලා අටුවාචාර්ය වහන්සේලා මේ හිත සහ හිතේ නගින චෛතසික 52ක් අඳුරගෙන තියෙනවා. හැමතැනම තියෙනවා බලවත්. ඒ හිතේ නගින 52ක් චෛතසික වලින් එකක් තමයි සතිය කියලා කියන්නේ. ඒ වගේම හිතවිලි ආකල්ප මති නොකෝම සමහරට එක චෛතසිකයක් නෙවෙයි රාශියක එකතු වෙලා හැදෙන දේවල්. ඉතින් මේ ඒ පන්තියෙම ඉඳගෙන පන්තියේ සර් නැති වෙලාවේ මොනිටරක වැඩ කරනවා වගේ මේ ක්‍රියාශක්තිය සතියට තියෙනවා මේ පන්තිය වෙන වැඩ දිහා බලාගෙන ඉන්න. ඇත්තටම පොතේ හැටියට පෙන්වන්නේ මොනිටර් වගේ වැඩ කරන චේතනාව කියලා. අවිඥාණයට පොහොර සපයන සංස්කාර චේතනාව තමයි පන්තියේ ගුරුවරයා වශයෙන් කටයුතු කරන්නේ. ඉතින් අපි මේ චේතනාව නැත්නම් මට අදිෂ්ඨාන කරන්න පුළුවන් ගැතිය චිත්ත ශක්තිය චේතනාව සතියට දුන්නොත් නැත්නම් සතිය මුල්තැනට දුන්නොත් සතියට පුළුවන් චේතනාව වගේ රුචි අරුචිකම් වලට අහු නොවි දෙපැත්තට සමබරව සලකා බලලා මධ්‍යස්ථ විනිශ්චයක් දෙන විනිශ්චකාරකගේ ගුණය චේතනාවට වැඩිය සතියට තියෙනවා. නමුත් චේතන හරි ඡණ්ඩයි හරි පරුසයි බුදු කෙනෙක් පහළ වෙලා නැත්තම් චේතනාව කැමති නෑ සතියට මුල් තැන දෙන්න. යෝගාවචරය කියලා කියන්නේ ආ චේතනාවක් ඇති කරගන්නවා, අදිෂ්ඨානයක් ඇති කරගන්නවා, චිත්ත ශක්තියක් ඇති කරගන්නවා. මම සතියට මුල් තැන දෙනවා. සතියට සභාපතිකම දෙනවා. සතිය නායකත්වය දෙනවා. ඉතින් ඊට පස්සේ සතිය අර චේතනාවගේ වර්ණ ගැනීමෙච්ච නැති දෙපැත්තට සමබර පූර්ව දිග පොළොලින් තොර දැක්මක් එකට අපි කියන ඇති හැටිය දැකීම කරලා දෙනවා. ඒ නිසා මේ හිත සහ චෛසික දෙක පිළිබඳව පටලැවිල්ලෙන් තමයි මේ ප්‍රශ්න මතුවලා තියෙන්නේ. ඒ නිසා පොත්පත්වල ඒක අර විදිහට තමයි විතර කරන්නේ. නමුත් ඒ තරම්ම සම්පූර්ණ කපල වෙන් කරලා බලන්න පුළුවන් ඒක සාහිතික කරලා පෙන්නන්න පුළුවන් ප්‍රත්‍යක්ෂණය කරලා පෙන්නන්න පුළුවන් ක්‍රමයක් නැහැ. නමුත් මේ කියන විග්‍රහයට වෙනස් විකල්පයක් නැහැ. ඒ නිසා අපි දැනට මේක සම්මුති වශයෙන් කරගෙන ඉදිරියට යනවා. සතිය කියන්නේ උපේක්ෂා. දැන් සති උපේක්ෂාවත් චෛතසිකයක්, සතියත් චෛතසිකයක්, චේතනාවත් චෛතසිකයක්, සද්ධාවත් චෛතසිකයක්, විහියත් චෛතසිකයක්. පන්ති 50 දෙන්නෙක් ඉන්නවා. මුළු පන්තියම එකතු වුණාට පස්සේ ඒ පොඩි පන්ති එකතු වුණාට පස්සේ නෙමෙයි ඒක මේ විඥානයේ රැලි නගින හැටි. විඥානයේ දරුවෝ විඥානය ඇති කරන හිත ඇති කරන චෛතසික මේ චෛතසික සාහිත එකම අරමුණ ගන්නවා එකට පහළ වෙනවා එකට නැති වෙනවා එකම විනිශ්චය කරනවා කියන වගේ අදහස් අභිධර්මයේ උගන්වනවා ඒක නිසා මේ විඥානය ක්‍රියාවත් වෙනකොට ක්‍රියාවත් වෙන රෝග ලක්ෂණ තමයි චෛතසික කියන්නේ ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ බෞද්ධ දර්ශනයට අනුව වෙනත් බොහෝ පරිශීලනය කර බව පෙනේ. මෙය සාමාන්‍ය අපවැනි භාවනානුයෝගීන්ට සුදුසුදයි සිතනවාද? මා කලින් බොහෝ පොත් කියවා ඇති අය වුවත් දැන් මේ සඳහා කාලය ගත කිරීමට කම්මැලි. එයට හේතු වන්නේ බුදුදහමට සාපේක්ෂව වෙලා පරස්පර විරෝධී අදහස් වලින් මනස විමුක්තිය වේ යැයි නිසා. එවැනි අවස්ථාවලදී භාවනාවේ දුර්වල වීමක් සිදුවේ. බුදුදහමේ අන්තර්ගත පිළිබඳව හැදෑරීම පමණ ප්‍රමාණවත් නොවේදයි පහදා දෙන්න. එසේම ලංකාවේ බොහෝ ගෝලපිරි ධර්මදේශනයන් වහන්සේලාගේ ඉවෙන්ම පරස්පර විරෝධී මත ප්‍රකාශ වන නිසා සාමාන්‍ය බෞද්ධ ජන අතරමං වීමකට හසු වී ඇති බව පෙනේ. මගේ පුද්ගලික හැඟීම. ඇත්ත ඉතින් අපිට විශාල කැම මේසයකට ගියාම ඔක්කොම කන්න බෑනේ. ජතු කරන්න සිද්ධ වෙනවා. ඒකට මේසේ එකක් මම බෙදා ගන්න පිඟාන එකක්. පස් දිනකට පිඟාන යන්න යනකොට පස් දිනාවක බෙදා ගත්තම පිඟම් පහ වෙනස්. ඉතින් ඔක්කොටම කියන්න බෑනේ එකම මේසෙන් ගත්ත නිසා ඔක්කොම සමාන වෙන්න ඕනේ. ඒ නිසා කියන්නා කෙසේ කිව්වත් අහන්නා සීබුද්ධියෙන් අහන්න ඕන කියලා කතාවක් අපේ සිංහලේ තියෙනවානේ. ඒ නිසා මේ දැනුම ඇත්තටම කරදරයක් නෙවෙයි. ඒක මේ ප්‍රයෝජන සරකලා පාවිච්චි කරනවා. අපි මේ දැනුම එකතු කරන සුඛෝපභෝගී ක්‍රමයටනේ. අපි මේ දැනුම එකතු කරන්නේ පාරිභෝගිකත්වයටනේ. ඒකෝට දැනුම කරදරයක්. අපි ගෙදර මේ සුඛෝපභෝගකට ඉදිරි බඩු ඔක්කොම කියලා පුරවගත්තොත් ඔක්කොම නඩත්තු කරන්න බෑ කරපොත්තුයි මීයෝයි තේරම එනවනේ. ගේන ගේන දේ දවසින් දවස කනවනම් දැන් ප්‍රයෝජන ගන්නවා නම් අපිට සුපර් මාකට් එකේ කොච්චර බඩු තිබ්බම අපට එනිසා මේ දැනුම සුඛභෝගී කරගන්න යන්න එපා මේ දැනුම පාරිභෝගිකත්වයට ගන්න යන්න එපා දැනුම කියලා කියන්නේ මිනිස්සු දම්ල තියෙන ටූල්ස් ටිකක් ඉතින් මෝඩ වඩුවේ වගේ ආයුධත් එක්ක පරබදන්න යන්න ඕනේ අවශ්‍ය ආයුධෙන් වැඩ ගන්න දන්නවනම් මම ඒකට පාවිච්චි කරන තනි වචනේ ප්‍රයෝජනේ සලකලා වැඩ කරනවා නැත්නම් යුටිලිටි වැලියු යුක්ති පිළිය කියලා කියන්නේ හැම දැනුම කියන එක බුද්ධ ධර්මයට සීමා වෙලා නැහැ. ඒ ඒ තමන්ගේ රසාවට ඕන දැනුම තියෙනවා, සමාජශීලී වෙන්න අවශ්‍ය දැනුම තියෙනවා, භාවනා කරන්න ඕන දැනුම තියෙනවා. ඒ ඒ දේවල් මේක තියෙනවා කියලා මගහරින්න යන්නත් එපා. දැන් සරුවචන් වහන්සේගේ චරිතයේ සිද්ධාර්ථ කුමාරයා වශයෙන් යසෝදරා දේවී දෙන්න ආදනකොට යුද්ධෝදර රජු රණතුංග මේ පුතා ගේ ඇතුළේ හැදුනේ පින්න පොල් ගෙඩියක් වගේ මෙලෝ දෙයක් දන්නේ නැහැ. සුකුමාර ජීවිතයක් ගෑණියක් කියලා කන්න දෙන්න පුළුවන්ද කියලා. එළියට බැස්සා ශිල්ප දක්වා. ශිල්ප දක්වාට පස්සේ තමයි අඩු ගන්න ගෑණියක් අතක් වෙන්නේ. ඒ හොදත නරකද කියන එක වෙනම කතාවක්. එහෙම එහෙම ශිල්පයක් නැතුව මේක ජීවත් වෙන්න බෑ. ඒ නිසා කොයි දෙයක්ද ගන්නෙ කොයි දෙයක්ද නැද්ද කියන එක යුටිලිටි වැලියු එහෙම නැත්නම් මේ ප්‍රයෝජනය කියන එක දන්නේ නැතිකම තමයි අද තියෙන මේ පාරිභෝගික සමාජයේ තියෙන භයානක ලෙඩේ. ඒක නිකන් කාපිරි ඇට්ටෝම් ගෙදර ගියා වගේ. ඉතින් තියෙනවට කන. කාලා කාලා කාලා කාලා. ඉතින් අමාරු වැඩ නෑ. දැනුමට දොස් කියන්න එපා. මේසෙ කොටක් තිබුණායි කියලා ප්‍රශ්නයක් නෑ. Taman දැනගන්න ඕනේ. Tamanගේ පත බෙදා ගන්න. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒකට ඔබ උදාහරණේ ඒ ප්‍රයෝජනය සලකලා ඒ පාවිච්චි කරන ඒ අදහස ඇත්තම මට දැන් දවස් දෙකක් තිස්සේ උභාන්සිගේ අර පළවෙනි ධර්ම දේශනාව පෙරේද ධර්ම දේශනාව ගත්තාම ඒකෙන් ආපු අදහසකින් මම කල්පනා කරනවා මම ඉතිරි දේ ගන්න කියලා. හේතුව නම් දැන් අපි ගවන් දාන්නට අතින් බෙසිට ගියාම අපිට මයික් එක දෙන්න. අපිට කොහොමද කොහොමද මේ ස්ටෑන්ඩ් එකේ කියන දුන්නා කරන්නේ. අපිට තාක්ෂෝ දාන පිළිගන්නවා සම්මත. එතකොට මම කමෙන්ට් දෙයක් තිබ්බෝ ඒක ඩිස්ක්‍රිමිනේෂන් එකක් කියලා. ඒක නම් ආතාවයි. ඒකට නෑ. මම කල්පනා කළා වහන්සේ ධර්ම දේශනාව පස්සේ එතන ඇත්තටම ව්‍යාපාර ව්‍යාපාරයක් තියෙනවා. මොකද මම හේතුව මම ඒක ඩිස්ක්‍රිමිනේට් කරා. හේතුව එතන මනාප මනාප දෙක පහළ වුණා. නමුත් ගායකයන්ගේ දෙයක් නැහැ. ගායකයෝ ඔක්කොම කරනවා. මොකද ඉන්සිපල් ඒවා මම ඇත්තටම මම ඒක කියන වෙන පාඩයක් ඇතුළේ මම හිතේ. ඉතින් ඒක මම කනත්තා ඔබ වහන්සේගේ ධර්ම දේශනාව සඳහන් කරා පුතත්ජන්ව හිතුවත් එකක් නැහැ කියලා තියෙනවා. තියෙනවා කියලා හිතුවත් ඒක නැහැ. මොකද හේතුව මම ඇත්තටම සර්කස් එකේ මම ව්‍යාපාරයට කල්පනා කරා. ඒ කියන ධර්ම දේශනාව පැහැදිලි වුණා. ඒතර ව්‍යාපාරයක් තියෙනවා. සමහරවිට කොහොමදට මොකද මට කියන්න පොදානේ ගිහිල්ලා ඉංග්‍රීසි පොලිමේ යන්න ඔක්කොම බෙදලා නැහැ මොනවයි කමන්නේ මම ව්‍යාපාරයක් නැහැ කියලා ඉංග්‍රීසි බැරියොත් කෑම අපතේ හුත් සිද්ධ වෙනවා එතකොට මට ඔක්කොම ගන්නත් බෙදෙන සේරම අපරාධ කරන්න බෑ සොන්න කොහොමද මම මේක හිතන්නේ ඔතන සංස්කෘතිය හිතනවා සහ කරා ඒ ව්‍යාපාරේ තියෙනවා තමයි ඒ කියෝ හැටියට අපිට ඒක සිද්ධ වෙන දෙයක් මම හිතනක ඉදිරියදා ජන ජීවිතේ උන් සිද්ධ වෙනවා හැමතිස්සෙම ඔය ඒක නිසා අපිට කෑම කෑමේදී ඔය ගුණාත්මය ගැන කතා කරන ප්‍රමාණාත්මකුත් තියෙනවා බෙදාන බෙදාන යනකොට එකම දේ වුණා අත වහන්න වෙනවනේ ඒ ප්‍රමාණ වරක කැමති නැති නිසා ඒක පැත්තක තියන්න. දිගට බෙදනකොටත් අත වහන්න වෙන නිසා මතක තියාගන්න මේ කනවා කියන එක ණයක්. හොඳ එකක් නෙමෙයි. ඒකේ පර්ෆෙක්ෂන් යන්න බෑ. කියන්නේ මේ ජීවිතය කියලා කියන්නේ ආහාරය. මේ ජීවිතේ ඉන්නවා කනවා කියන එක මුද්‍රණාන්ති කියලා දෙනවා අතීතෙත් ආහාර ගවේෂණයේ දුකක් අනාගතයට දුකක් දැන් ඉන්න කොටත් දුකක්. ඕකේ පර්ෆෙක්ෂන් කියලා එකක් නැහැ. මොන දෙයකටවත් කොතනරි කොනක් තියෙනවා. ඒ නිසා අපිට තියෙන වැරදි අඩු කර ගැනීම තමයි. වැරදි නැති කරන්න කරන්න බෑ. පර්ෆෙක්ෂන් යන්න බෑ. ගුණාත්මක කරන්න යනකොට ප්‍රමාණයේ ප්‍රශ්නයක් එනවා. ඉතින් ඒක නිසා තම කල්පනා කරන්න ඕනේ මේ ආහාර බාර ගන්න කොටයි, වළඳන කොටයි හැම වෙලාවෙම අර ප්‍රතිවේක්ෂා වාක්‍ය තියෙන විදිහට මම මේ ආහාරය ගන්න ජවයේ පිණිස මදේ නිසේ මොනවාක්වත් නෙවෙයි. භ්‍රමචර්ය අනුග්‍රහය පිණිසයි. පැමිණිච්ච දුක්, නොපැමිණිච්ච දුක් නතු කරන්නත් නෙවෙයි. තියෙන දුක් ඇති අලුතෙන් දුක් ඇති කරන්නත් නෙවෙයි. ඒ නිසා මේ දායකත් එක්ක මේ පවත්තන වෙලාවේ දායකයා අපි අඳුරන්නේ නැහැ කියලා හිතන්න. මේකෙදී මෙයාට ඉම්ප්‍රෙෂන් එකක් නොවීම පිණිස. මොනක් කරත් එයාගේ සයිකොලොජිකට බලපාන්න නැතිවීම පිණිස තමන් කටයුතු කරන මිසක් මේකේ පර්ෆෙක්ෂන් එකක් ගන්න බෑ. ඒ කියන්නේ ආහාරය මත්ඤ්‍යතාවය කියන එක තමන්ට ඕනේ ආහාර ප්‍රමාණය මෙච්චරයි කියන එක පෘථග්ජනයේ කෙනෙක් බුදු ගුණයක්. බුදුහාරගේ පාසලස්චර ධර්ම වල තියෙන එකක්. බුදුජානක විතරයි දන්නේ මට මෙච්චර ඇති කියලා. අනිත් හැම වෙලාවෙම එක්ක අපි අඩුවෙන් හෝ එක්ක හරි වැඩියෙන් කරගෙන යනවා. ඒ නිසා අපිට හිතා ගන්න ඕනේ ඒකදී හුඟා කෙලපසිටි 100ක් අඩිතු කරන්න ඕනේ. විචාරකීට කියත්, දායකයාගේ මන අපේ බලන්න කියත්, මගේ දෞඛ්‍ය බලන්න කියත් එක ක්‍රයිටීරියන් එකක් නෙවෙයි මේකදී. ඒ නිසා වර්ධන හැම වෙලාවකම තමන් පරිේශයට ලක් වීමක් සිදු වෙනවා. ඒක නිසා මුත්‍රාජන්ත්‍රය සඳහන් කරලා තියෙනවා. කයක් හැදෙන්න තියෙන අවශ්‍යතා හතරෙන් එකක් තමයි ආහාර. ආහාර තමයි සම්බේ දත්තාහාරටි තිලා. ඒ නිසා ආහාර ගන්න වෙලාවේ ප්‍රතිවේක්ෂාව හරියට කරනවා නම් ආහාර නිසාම ආහාර ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ආහාරයෙන් මිදෙන්න පුළුවන්. ඒක නිසා මේකෙදී අංග සම්පූර්ණ තැනකට යන්න බෑ. පුළුවන් තරම් බාධා කෙනෙකුට රිපකෂන්ස් එන්නේ නැති කෙනෙකුට ෆ්‍රික්ෂන් එකක් එන්නේ නැති හිංසාවක් එන්නේ නැති විදිහට ක්‍රමයෙන් තමයි කරගෙන යන්න තියෙන්නේ අංග සම්පූර්ණ උත්තරයක් දෙන්න අමාරුයි. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ ධර්මදේශනයේදී ඔබ වහන්සේ සඳහන් කළා භාවනා අරමුණින් සිත පිටකොස් නැවත අරමුණකට පිවිසෙන ක්‍රියාවේදී නැවත අරමුණ සිත පිවිසීමේ අවස්ථාවට වඩා අවධානය යොමු කළ යුතු බව මාගේ මතය වී තිබුණේ අරමුණින් සිත පිට පනින අවස්ථාව පිළිබඳවට වඩා අවධානයෙන් සිටිය යුතු බවයි. ප්‍රඥාව යන අරමුණකින් වෙනත් අරමුණකට සිත වාර්ණන බව දැනීමම නොවේද? කරුණාවෙන් පාදයි. ඔබ මේක මේ අරමුණ කියන වචනේ වැරදියට නැත්නම් ලූස්ව පාවිච්චි කරලා තියෙනවා. ප්‍රධාන අරමුණ සහ අතිරේක අරමුණ කියන දෙක වෙන් කරන්න ඔය රචනය වලට වැඩිය ප්‍රිසයිස්ලි කියන්න පුළුවන්. ඒක නිසා මේ වැඩේ හිත පිට යනවා කියන වැඩේ ඉන්ටර්නැෂනල් ලාංගුවේත් දෙතෑවරයි. එකක් හිත පිට ගිය බව දැන ගැනීම දෙක පිට ගිය හිත නැවත නිවැරදි තැනට ගැනීම ඒක නිසා හිත පිට යම පමණි සමාවෙන්නකෝ අරමුණ පූර්ණ කර්මස්ථානෙන් පිට ගිය පමණි සතිය කැඩෙනවද කිව්වොත් ඒක වෙනම ප්‍රශ්නයක් මම කියනවා යම් ප්‍රමාණයට සතිය වඩපේ කරනට අරමුණ මාරු වුණාට සතිය කැඩීමක් වෙන්න අවශ්‍යම නැහැ. මම ඉස්සල හිටියේ මේ අරමුණේ දැන් ඉන්නේ මේ අරමුණේ කියලා දැනගන්න පුළුවන් නම් අරමුණ මානවට සතිය තියෙනවා. ඒකට සම්පජඤ්ඤය කියනවා. ඒ කර්මකින් තව අරමුණට මාරුණාට සතිය කඩාගන්න නැතුව ඉන්න සතියට සම්පජඤ්ඤය කියනවා. ඉරියාපතකින් ඉරියාපතකට මාරු වෙනවා සතිය කැඩෙන්නේ නැහැ. ඒකට සම්පජඤ්ඤය කියනවා. ඒ සම්පජඤ්ඤය තියෙනවා නම් එයා ගිය ගමන්ම නොබෝ වේලාවකින් ගියයි කියලා පශ්චාත්තාප වෙන්නේ නැතුව අපව කර්මොට එන්න තියෙන හැකියාව වැඩි. ගියේක කරදරයක් කරන පශ්චාත්තාප වුණොත් මේ යාට අපව එන්න තියෙන ඊට අඩුයි. ඒ නිසා පළවෙනි එක ඩයග්නොසිස්, සෙකන්ඩ් එක තෙරපි එක. එතකොට යෝගාවචරයට අතපහුවෙන දේ තමයි ඩයග්නොස් කරනකොට පශ්චාත්තාප වුණොත් අපව වෙන ගමන ගැන පිළිබඳ accountability නැති වෙනවා. accountability තියෙනවා නම් එයා පළවෙනි එකේ දැනටමත් දක්ෂයි. ඒක නිසා යෝගාවචරයට තේරෙනවා නම් මේ ගේමේ ආපහු නිවස බල ආපහු එන ගමන තමයි අපි වැඩියෙන් අවධානයෙන් හොඳ සර්ච් ලයිට් එකක් දාලා බලන්න ඉන්න ඕන කරන්නේ ඒක ඒ සංසිද්ධියේ නිමා වෙන තැන හට ගන්න තැන නෙමෙයි හට ගන්න තැන සතිය ඉඳලා කියන අnder control තිබිලා තියෙනකොට නිමා වෙන තැන බලන්න ගත්තාම ඒක හරි ලස්සනයි අපි කොයි අරමුණක හිටියත් ඒක රාග අරමුණක්, ද්වේෂ අරමුණක්, මෝහ අරමුණක්, උදාසීන අරමුණක් කොයි එක වුණත් ආපහු එන ගමන exactly the same. පටන් ගන්න තැනින් කිසිම අනුකීමක් නෑ ආපහු එන ගමන. ඒක නිසා ඒක හැමදම විමුක්ති රසයක් කියලා දෙනවා. ඒක හැමදම විරාග රසයක් කියලා දෙනවා. මෙච්චයි ලෝකේ තියෙන වැදගත්ම ධර්ම. යන්නේක නෙවෙයි යන්නේක බලන්න යන්නේක බලලා තැවෙන්නේ නැතුව ඉඳලා එතන ඉඳලා නිවස බලා අපව වෙන ගමන පිළිබඳව වැඩි accountability එකක් තියෙනවා නම් මමයා කියන්නේ කවුද කියන එක අහුවෙනවා. ඒ නිසා පළවෙනි එකේ ලැබෙන ආනිසංස වාරය තමයි එන ගමන පිළිබඳව විස්තර කියන්න පුළුවන්කම. ඉතින් ඒක නිසා පළවෙනි එක ගැන ස්තුති කරගෙන ඉන්න ඕනේ. දැන් අපිට කරන්න තියෙන සෙකන්ඩ් එකට ස්පෙෂලායිස් කරන එක තමයි. දැන් ස්වාමීන් වහන්සේ මාකට වැඩෙන පරිදි ඔබ වහන්සේ නිතරම සතිය පැවැත්වීම ගැනම පිළිබඳව පමණක් උපදේශ දී උනන්දු කරවයි. එහි විවාදයක් නැති අතර එම උපදේශ ඉතා වේගවන්ත සාර්ථකයි. එහෙත් ඉන් ඔබට යන පිළිබඳව තවම නිසි විසුමක් ලැබුණ බව සිහිපත් නොවේ. සති සමාධි ප්‍රඥා අතරේ සමාධි සහ ප්‍රඥා නියුක්තිය සඳහා උපදේශ ඇද්ද. මාගේ ප්‍රශ්නය නිකලෙදී ඉදිරිපත් වේදයි සැකයට ඇත. එසේ වුවත් කවුරුහට සමාවන්න. ඊළඟට යටින් දීලා තියෙන සබ්බාවන සූත්‍රයේ විතක්ක සංකාරණ සූත්‍රයේ ආදීදී සතියට අන්තරව කලින් කාර්යයන් ගැන සඳහන් වෙනවා නේද කර්මාකර ගලපාගෙන මේකෙදී කියන්නේ බණක් කිව්වොත් ධම්මජීවහතුරු මැක්ක ගැන විතරයි කතා කරන්නේ කියලා කියන්නේ. මේ මොනවා කිව්වත් මැක්ක ගැන විතරයි කියන්නේ. કોઈ මාත්‍රකාදලා કોઈ සූත්‍රෙ තිබ්බත් මැක්ක ගැන විතරයි කියන්නේ. ඉතින් එතකොට ප්‍රශ්නයක් එනවා මේ මැක්ක ගැන දැනගන්න එක නිවැරදිද? එතන මේ මැක්කා මේ නිවනට අරයයිද කියලා. ඉතින් මේ බුදුම ස්වාමීන් වහන්සේ කියන්නේ සතිය තියෙනවා නම් අනිවාර්යයෙන්ම සම්පජඤ්ඤය එනවා. සම්පජඤ්ඤය තියෙනවා යයි ටික වැටි කරනවා. ඒකට උදාහරණයක් වශයෙන් කියන්නේ ලංකාවේ යුද්ධේ තියෙන කම කවදාකවත් ආර්ථික දියුණුවක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද සාමේ නැහැ. සාධාරණේ නැහැ. යම් විදියකට ඒ යුද්ධ නතර කළ සාමයේ සදා සාමදානය සහ සාමයේ ආවන ආර්ථික දියුණුව කෙනෙක් අහන්න දෙන්නේ නැහැ. ඒකට ක්‍රමසහ විදිහට. ඇත්තටම ආර්ථික විශේෂඥයෝ ඉන්නවා ලේසි නමුත් අනිවාර්යයෙන්ම දියුණු වෙනවා. ඒ නිසා අපිට ඕන කරලා තියෙන්නේ රටේ සාමය ඇති කරන එකයි. අපේ රටේ සමාදානය ඇති කරන්න. ඒකෝට හැම ඉන්වෙස්ට්මන්ට් එකක්ම වෙනවා. ඒක නිසා යුද්ධ නැති කරන එක නැත්නම් සබ්බපාපතා කරන කරන එක කිව්වට පස්සේ කුසල සුප සම්පදා කියන එක එන්ඩෝමන්ට් එකක්. ඒක අපිට gift එකක්. ඒක අපිට කරන්න දෙයක් ඕනේ නැහැ. අපිට මේ තුවාලෙට විස පිංජන එක නතර කරුවා නම් හිල් වෙනවා කියන එක අපේ වැඩ නෙවෙයි. ඒක සතියෙන් කරලා දෙන එකක්. අපිට ඕන කරලා තියෙන මේක විස පිංජෙන්න දෙන්නේ නැතුව වලක් කරන එක. ඒ නිසා සතියෙන් කරන්නේ ආරක්ක සම්පදාව. අලුතෙන් කෙලෙස් ඇති වෙන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ ශරීරයේ හීලින් ඉෆෙක්ට් එක යනවා. ඒක මේ අපිට මනුස්සකමත් එක්ක හම්බෙච්ච පැකේජ් එකේ තියෙන. ඒකට තටමන්න ඕන. ඒක තට නැවුවොත් හම්බෙන්නේ සෙකන්ඩ් හෑන්ඩ් එක. ඩුප්ලිකේට් එක නැත්තම් රීකන්ඩිෂන් කරපේන. නැතුව වුණොත් ඔරිජිනල් බඩු වෙන්නේ. ඒකෙදි පැහැෙන්න කියොත් නම් ඉතින් සෝරි තමයි. ඒ සතිය ඇති කරාට පස්සේ කරන දේවල් හදන්න හදනවා කියලා කියන්නේ බබා හම්බුනාට පස්සේ බොක්ක ඇතුළේ සීදී හදන්න හදනවා වගේ. අත තිබ්බොත් ගෝරි ගොඩයි. ඒ භ්‍රූණ පෝෂිත අත තියන්නවා. ඒකට නිසින්ද හැදෙන්න දෙන එකයි කරන්නේ. සතිය කරන්නේ කිරියම්මගේ මේ ප්‍රසූත මේ දරුගෙපක් ගත්ත අම්මා කෙනෙකුට ආරස්සාව දෙන්න වගේ. කිරිවදින ගොයමකට ආරස්සාව දෙන්න වගේ තමයි සතිය කරන්නේ. ඒ කිරිවදින ගොයම කිරිවදින හැටි ආදන්නවා. ඒ කියන්නේ ඒක වරි කරන්න එපා. ඒක අපි අපේ වගකීමට එන එකක් නෙවෙයි අපේ වගකීමෙන් සතිය හදලා දෙන එක රටේ සාමය ඇති කරලා දෙන එක විතරයි. ඒකයි මේ මැක්ක ගැනම කතා කරන්නේ. ආසන්න ප්‍රශ්නේ විවිධ වෙලෙවල් ගරු ස්වාමීන් වහන්සේ මාගේ අවුරුදු 21ක් වයසේදී පුතෙකු ලබන සතියේදී විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කර නව රැකියාවකට භාග ඔහු විදේශයේදී උපත ලද අතර සාමාන්‍ය බෞද්ධ පරිසරය පිළිබඳ දැනීමක් නැත. එහෙත් සිංහල කීමේ හැකියාවක් ඇත්තද නැත්ද දෙකේ දෙවන්තනේ නැත වෙන්නේ. එහෙත් කියලා තියෙනවා නම් ඇත වෙනවා. නැත නෙවෙයි ඇත වෙන්නේ. දැනීම ඇත ඒ සිංහල කීමේ හැකියාව ඇත. ඇත කියලා ගමු. ඔහුගේ ඉතිකටයුතු සහ අනාගත අවවාද තුරට සකස් කර ගැනීම සඳහා සරල උපදේශය ඉංග්‍රීසි පොතපත ඇතුළත් කරුණාකර සඳහන් කරනවා. ඒකෙදි ඇත්තටම මේ දරුවගේ දැනටම ස්පිරිචුවැලිටි එකට ආගමික පැත්තට හැකීමක් තියෙනවනම් ඕන තරම් ඒ කියන්නේ පොත්ලා ස්ටොක් වල කියන්න පුළුවන්. නමුත් ඒ දරුවට අවශ්‍යතාවයක් තියෙනවද නැද්ද කියන එක අම්මා මෙහෙම හිතන එක ගැන මම තරහ වෙන්නේ නැහැ. නමුත් මට මේ hina වෙන්න ඕන නම් මෙහෙම කේතයි. ගෑණිගේ අතවා මේ දරුව මිනිහාගේ අත අල්ලලා බලලා ගෑණිගේ නාඩි බලන්න බෑ. දැන් ගිය කෝස් කියාලෝ ගෑණිත් එක්ක බෙහෙත් කෙරේ. විදායක කොට අත දෙන්නේ කියලා. එසේ විකෝට එහෙම ගෑණිගේ අත ළඟ දෙන්න බෑ මං ගෑණිගේ අත අල්ලන්න මගේ අත අල්ලගෙන නාට්‍ය කරන්න දෙන්නේ. ඒතර බෑනේ මේක වෙන්නේ නැහැ දෙලකා කිව්වලු තියෙන්නේ. මේ කිරි හොඳ අවිල්ල තියෙන්නේ. ඒක ආ මේ ලෙඩේට කිරි හොඳ අවිල්ල. ඒ නිසා මේ භාවනාවේදී ප්‍රොක්සි බෑ. මොනම විදිහකින්වත් කෙනෙක් කෙනෙකුට නියෝජනය කරන්න බෑ. අපිට අනුකම්පාව තියෙනවා, මෛත්‍රිය තියෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා. මේ ප්‍රශ්නයක් මම ස්වාමීන් වහන්සේගෙන් අහුවා මම ගන්න කරන මේ ස්වාමීන් වහන්සේ උඹත් කියොත් නෑ පුතියේ උඹ ස්වාමීන් වහන්සේට වචන දෙයක් කියලා හිටපන්. එතකොට මට අල්ල තැහි දරුවත් එක්ක. නැතුව කරන්න. මට ඕනේ දරුවගේ අත අල්ලලා නාඩි බලන්න. අම්මගේ අත ඇල්ලුවොත් එහෙම තවත් කචල්. ඒක නේද? ඒකත් කරන්න. මේ අම්මා කෙනෙක් කියලා හිතලා මම කියන්නේ. ඉතින් ඒක නිසා මේ වැඩේදී මම දන්නවා දෙමාපියෝ හරියම අපහසුකටපත් වෙනවා. මේ දරුවගේ අනාගතේ මයලක තියෙනවායි කියලා මේ බාහිර අරගෙන කරන වැඩේට. ඉතින් ඒ නිසා ඒ අර ශිරෝමට බයින්කොට ශිරෝම කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාට වගේ නෙමෙයි අපිට සංයෝජන 11ක් තියෙනවා. මම ඇයි කියලා. පිරිමින්ට වගේ නෙමෙයි ගෑනුන්ට මේ දරුව ගැන තියෙන කැක්කෝ. ඒක වෙනමම සංයෝජනයක්. ඒක නිසා එහෙම වගකීමක් නැහැ. හැබැයි වගකීම තියෙනවා සාධාරණ වටින් ඒ දරුවට කීත හැකි. මෙන්න හොඳ සෝස් එකක් තියෙනවා මම පිළිගන්නවා. ඔබ කියලා කරුණා කරලා උඹ බලයන්. ඒ දේ අම්මගේ යක්කම හරහා කරන්න බෑ. ඒක මම මම ඈත තියා ප්‍රතික්ෂේප කරන ධර්මයක්. කවුරු වුණත් ඒ කිනාට අවශ්‍යතාවයක් නැතුව ඒකට ඒකේ හොඳටම විග්‍රහ කරේ මේ බර්ටන් රසල් එයාගුවා අනුන්ගේ සුභසිද්ධියක් සඳහා යා නොදන්න પરමාර්ථය කාට හේතු ගැනීම තමයි මිෂනරි කියන එකේ වටිනාකම. ඒකට යා දීලා තියෙන වචන තමයි vested interest. V E S T E D. vested interest මානවයා විසින් මානවයෙකුට ගන්න දෙතුප්පහිම වැඩි කියලා කියලා තියෙනවා. එයාට අවස්ථාව ඇති වෙන්නේ ඉස්සෙල්ලා අවස්ථාව ඇති කරලා. එයාට ඔබ්ජෙක්ටිව් එකක් පෙන්ලා දෙන්න. ඒක විතරයි. ඒකල කියනවා උපදිලා හය අතර තේරෙන්න ඉස්සලා දරුවෙක් භෞතිස්ම කරනවා විතර මානව සංගතියර කරන කැතකමක් නෑ. උගෙන් අහන්නේ කියලා කියනවා. උඹ මොකටද කැමති කියලා. ඉපදෙන්න ඉස්සලා ඔබ භෞතිස්ම කරන මිනිස් වෙන පොතක් කියවන්න එපයි කිව්වට පස්සේ. ඇයි මේ තරම් අපි දරුවන්ගෙන් පරිගන්නේ කියලා. ඒ දරුවගේ මන අපිට විශේෂයක් නම් මේ දරුවාට හොඳට යමක්ම තේරෙන වයස තියෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා. දරුවට ඉල්ලීමක් කරන්න. ඇත්තට මෙතෙන්ද දරුවා ඉස්සරහින් යනවා. මම අත්මේ අම්මත් නෙවෙයි. මෙන්න මෙහෙම තැනක් තියෙන උත්තේ අවස්ථාවක් තියෙනවා. ඔබ කැමතිද? මම මෙහෙම කිව්වා මට සෝංශ බෑන්නා. මෙන්න මට සෝංශ කියපේ. ඒ නිසා කරුණාකරලා කියපන් කියලා. එහෙනම් අම්මත් දිනුම් මාත් දිනුම්. පොත් ලිස්ට් එක නෑ දෙන්නේ ඉතලා මේ නාඩියල්ද කියලා. මේ බලලා මගුලයි මේ. මම වෙන්න පුළුවන් ධම්මගෙන හරියන්න කියන්න ධම්මගෙන. ඒක ඇත්තට කරන්න. නෑ ඒ වෙලාවට එහෙම සම්බන්ධයක් තියාගෙන ඇත්තටම දැන් මේ කාල වේලාවක් නෑ ඔබ ආපුවම වගේ ඉඳලා අපේ ස්වාමීන් වහන්සේට විනාඩි 5ක 10 ගානේ හමුවීමක් කරන්න තිබුණා දැන් නෑ දැන් උනත් ප්‍රමාණයි දැන් උනත් ඔය ඔය කියන කැප්කම හරහා පිළිකිව දරුවා හම්බෙන්නේ දරුවට කියන්නේ මම මෙහෙම සාංශට කිව්වා. සාංශ මට මෙහෙම කිව්වා. මම උඹලි තමයි බැනුමුත් ඇරුවා. ඔබ කැමැතිද ඇත්තට උඹට ඕනද මේ සාංශට කියන්නේ? එතකොට අම්මා කියනවා මම මේ සාංශ කටු කරනවා. මේ මේ හේතු නිසා කියලා දරුවට කාරණා කියනවා. දරුවකට ඕනේ නැහැ කියලා. ෆොකෙට. දරුවා කියනවා නම් මට ආගමක හැකියාවක් නැහැ. ඔය කියන සාංශය මම කැමැති කියලා ඒත් මම කැමැති. මට බුද්ධ ආගම වෙන්න ඕනේ නැහැ. ඒ වගේ මිසක් මට දරුවගේ අතල්ලන්නේ නැතුව නාඩි බලන්න මම නාඩි කතාව මේ කියන්නේ අර ගිරිකෝ මේ හිටි හොඳට වෙච්ච වැඩේ. ඒ නිසා ඔය රිට්‍රීට් ඕගනයිසර්ස්ලාගේ වැඩේම අනුගේ නාඩි බලලා අනුන්ට බේද දෙන එක. ඒක ඒක භයානක වෙනස්. හැබැයි මට වෙලා තියෙන්නේ මට ඇලර්ජික් එකකට. මට කවුරු හරි කවුරු ගැන හරි කතා කරනවා කියන්නේ මන්දනම් පොලිටිකල් එජෙන්ඩා එක. ඒක පොලිටිකල් එජෙන්ඩා එකක්. මම කවදාකවත් අගය කරන්නේ නැහැ. මගේ ජීවිතේට හරි කවුරු හරි එලා හිලි ගහන්න ආවොත් no mercy. අයිමයි කිසිම නෑ මම පැවිදිුනේ කාගවත් නීති වලට වැඩ කරන්න නෙවෙයි. මට ඕන කෙනෙක් යෝජනා කරන්න පුළුවන්. මෙහෙම මෙහෙම හොඳ නැද්ද? yes. හැබැයි මෙහෙම කරපන් එහෙම කරපන් කියන්න ආවොත් මම කියනවා I'm sorry. මොනම නීතියක් තවත් මම කැමති නෑ. මම කැමති එන්නේ ඒ ඒ නිදහස් චින්තනයේ දරු පරම්පරාවට දෙන්න. උඹලා තියාගන්න උඹට ඕන දෙයක් තියෙනවා නම් කියපන් මම හැබැයි උඹට යෝජනා කරනවා මම දැක්ක මෙන්න මේ මිනිස්සු උඹ කැමතිද ඒකට මම කරන්නේ මේ වෙලාවේ සභාව කැවේ ආදරක ප්‍රශ්නයක් තියෙනවා දැන් තමයි අපි භාවනාවට සාමාන්‍ය වශයෙන් බලන්නේ අපි සීල සමාධි කරණයක් කියලා ඒ නවත්තලා මේ කියන්නේ අපි සිල් ගන්නවා ඊළඟට අපි සමාධියට වැඩ කරනවා ඒකෙන් ප්‍රඥාව ඇති වෙනවා කියන්නේ අර වහන්සේ උඩ පැහැදිලි කරන වෙලාවදී යථාර්ථ ඥානයට මොකක්ද කියලා ඒ කියන්නේ විවෘතිත බලන්න නැති ඒ වගේ ඇතිවීම කරකින් නැතිවීම වගේ දේවල් ඒ වුණාට වහන්සේ උච්චුලතර සූත්‍රේ මතයන් කියනවා එක ඒ වගේම අපි විපස්සනා භාවනාවේ කීපවරක් සඳහන් කරලා තියෙනවා විපස්සනා භාවනාවට ඇතුල් වෙදී ඉස්සරලා තිබ්බ ඒ සීක්වන්ස් එක ඉහිපිට මනිට හැදෙනවා. ඒ කියන්නේ කර්ණා සීල සමාන බවට හැරෙනවා. කර්මා කරලා ගොඩක් ප්‍රමාණයක් තියෙනවා ඒක කරලා තවදුරටත්. ඔය ඒකදී අපිට කියන්න තියෙන කේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ මේකට උපමාවක් දෙනවා. කහ පාට, නිල් පාට, රතු පාට තේ ලණු තුනක් කරලා තේඩාවක් හදුවා කියලා හිතන්න. ලණු අඹරලා වෙලු තුනකින් හදමු තේඩාවක්. ඒකට මෙහෙම පෙන්නකොට මේ පැත්ත පේනවා. නමුත් මේක ඇඹරලා උඩට යනකොට ඊගාම පැත්ත එළියට එනවා. ඊගා උඩට යනකොට අනෙක් පැත්ත එළියට එනවා. ඒ නිසා මේ තේඩාවේ හරස්කඩ කපනකොට Taman ඉස්සරහා තියෙන එක නෙමෙයි උඩින් කපනකොට එන්නේ. තව උඩට යනකොට මොකද මේ එකිනෙකට වෙලිලා තියෙන්නේ. ඒක නිසා ඒ වෙලුව හරහා තමයි තේඩාව ගැම්මවිලා තියෙන්නේ. ඒක නිසා පටන් අර ගන්නකොට මොනම දෙයක්වත් ගන්න නැති ආධුනිකයට අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ ක්‍රියා අනුපුබ්බ ප්‍රතිපදා කියලා කය වචන දෙක හික්මීම පෙන්නලා දීලා ඊට පස්සේ හිත හික්මන වැඩේට කියනවා ඉතලා හිත පොඩ්ඩක් අපනේ දමා ගනින් සමතේ ඊට පස්සේ විපස්සනා කරපන්. නමුත් මට මේ තුන අහු වුණාට පස්සේ ඒ කියන්නේ මේ යම් ප්‍රමාණයකට සාසනයක බහැට වැඩ කරගෙන යනකොට එයාට පේන්න පටන් ගන්නවට සම්ප්‍රමාණාදී හැදිච්ච හිත සමාධික මේ කීකරු වෙච්ච හිත සීලයට terms and condition interpret කරන මට්ටමට එනවා. ඉතලා පටන් ගන්නකොට බුදුහාමුදුරු කියපු සීලය ගන්නවා. ගමේ හාමුදුරු කියපු සීලය ගන්නවා. කරගෙන යනකොට අපේ හිත යම් ප්‍රමාණයකට පිරිසුදු වුණා නම් ඊට පස්සේ බුදුන් කියනවා මං කියන එකට වඩා උඹේ පිරිසුදු වෙච්ච හිත කියන්නේ අපා. එතකොට සමාධි ප්‍රඥා සීල සමාධි වැටපට යන්නේ. ඒ නිසා මේක ස්පයිරල් එක කැරක් කැරක් කැරගෙන යනකොට හැම වෙලාවෙම එකම පැසට් එක නෙවෙයි අපට අහු වෙන්නේ. මේවා එකින් එකට ඉන්ටර්චේන්ජ් වෙලා තියලා තියෙන්නේ. අපේ මනස හරිම ලීනියර්. ඒ 3 dimensional matrix එක අල්ලන්න බෑ. මුතේ තේ ඉස්සරහ පටන් ගන්නකොට මේම කරන්න බෑ. ඉතින් යනකොට open minded වෙන්න පුළුවන්. මම දැන් මගේ භාවනාව කරන්නේ ආනාපානය කියලා යනවා. ඊට පස්සේ හිත දැනක් වෙනවා. එතන සැහැල්ලුයි. සමහරවිට කම්මැලිකම මොකද දැනෙනවා. සමහරවිට සද්ද වේදනා සිතිවිලි එනවා යනවා. අර ඒ ප්‍රශ්නේ මගේ නෙමෙයි මම දැන් විස්තර කරන්නේ. මටත් ඒ වගේ අර ඇති නැති එකේ පාර වෙනවා. දැන් මගේ ප්‍රශ්නේ අර ලීන වෙනවා කියන කප්පේ සවිනාස මට ඒක ලින්ද කියලා වගේ ඇවිල්ලා නැහැ. දැන් මම ඉස්සරහට යන්න එහෙම වෙන්න ඕනේ නෑ. ඒ වෙන්න ඕනේ නෑ. Tamanට සමහර විටක භාවනා කරගෙන ඉන්නකොට තේරෙනවා සමහර ලාට මගේ මේ අත අතකින් තියෙන සංඥා නෑ දැනෙන්නේ නෑ. ඉඳපු ගමන් දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ අත නැති බවක් තිබිලා තියෙනවා ඒතර. අත නැති වෙලා නෙවෙයි අතත් එක්ක තියෙන සම්බන්ධය නැති වෙලා. ඒ කියන්නේ හිත ඒ වෙලාව වෙනකොට වෙන දෙයකට යෙදීම නිසා මේ පැත්තෙන් අයින් වෙලා. එතකොට පහු වෙනකොට ආයේ ඒකට හිත යනකොට තේරෙනවා මේක නැතිව තිබිලා ඇති වුණා නෙවෙයි. මේක පිළිබඳව නාස්තික බැරි නැත්නම් මේ මේකට සංඥාවක් හෝ වේදනාවක් විඳලා නැහැ මේ වෙලාවේ. ඉතින් ඒක ලීන වීමක් තමයි. මුළු කයම නෙවෙයි ආංශික වතේ. එහෙම ඒක ඒක අනිවාර්යයි ඒක. ඒ කියන්නේ අපිට අපේ අවධානය යම්කට යොමු කරනකොට අනික් සියල්ලම මේක ඈත් වෙනවා. ඒ බව තේරෙන්නේ අපිට. අපේ මනස විඥානේ කැමති නෑ මේ නොදැනෙන බව දැනගන්න. එයා දන්න දේ ගැන ජාතකයේ හොයනවා, ආලකයේ මොළකයේ තේරම හොයනවා. මම නොදැනෙනට කැමති. ඒ කැමති උනාට දැන් නෑ කියලා නේ. ඔය කියන්නේ ලීන භාවයකට ගියේ නෑ කියලා පෙන්වන්න නැතුවට. මේක වෙන්නේ නැතුව අරකට යන්න බෑ. මේක ස්පෙෂලායිස් කරන්න බෑ මේක අමතක කරන්න. ඒ අමතක නොකරපු එක පිළිබඳ සංඥා සහ වේදනා නැතිකම තොරතුරු නැතිවීමක්. ඒ තොරතුරු නැතිවීම විඥානයේ දකින්නේ අතරමං වීමක්. ඒ දිසාමාරු වීලක්. බුදුන්සේ සඳහන් කරලා තියෙනවා අපි යම් වස්තුවක් ආසස්පසාසී හතේ මොකක් කරේ මනසට ගන්නේ data feed කරන්නේ ආකාර ලිංග නිමිති සහ ಉದ್ದೇಶ කියන හතර හරේ. යාගේ ආකාරය, යාගේ ලක්ෂණ, නිමිත්ත සහ ඒකට දාපු නම. ඒකලම තමයි අහනවා අපිට ඇතුළට යන හැම තොරතුරක්ම රූපයක් වෙනවා ගන්න තොරතුරුම ආකාර ලිංග නිමිති ಉದ್ದೇಶ අනෝ යන්නේ. ආනන්ද යම් වෙලාවකී ආකාරය හිතෙන්නේ නැති වුණොත් ඒ ලිංග හිතෙන්නේ නැති වුණොත් නිමිත්ත හිතෙන්නේ නැති වුණොත් ಉದ್ದೇಶ හිතෙන්නේ නැති වුණොත් ඒ වස්තුව පිළිබඳව මතකයක් හිතට යයිද කියලා. නමක් දෙන්න පුළුවන්ද කියලා ස්ථාන ගමන් කරන්න බෑ කියලා. කියන්නේ වස්තුව නෙමෙයි නැති වෙන්නේ. වස්තුව කියලා තිබුණ ආකාර ලිංග නිමිතිය උදේශ නැති වුණොත් අපේ හිත කිවන්නේ වස්තු නැති වෙනවා. ඒක විඥානය කියලා කියවන්නේ අභාග්‍යයක්. වින ව්‍යසනයක් විනාශයක් කියලා. කියන්නේ ඉර ආයනකට හඳ නැති වෙන්නේ ප්‍රකාශය නැති වෙනවා. හිත හඳ ලීන වෙනවා. අපේ හිත කියන්නේ ආ ඉර පාට හඳ නැති වුණා. නමුත් අපි ප්‍රකෘති වශයෙන් ගන්නවා හදේ ප්‍රකාශිත බව නෑ. ඒක තමයි ලීන භාවයටපත් වෙනවා කියන්නේ. ඒ නිසා අපේ හිත අපේ කය ඒ ලීන භාවයේ අප්‍රකාශිත භාවයේ අභාවය දැන් භාවය නෙමෙයි ඥානකම පිටිමකම දිගපල්ල ඒකට අවදි වෙන්න පුළුවන් නම් කොහොමද තියෙන්නේ කියලා හිතන්න. අභාව ප්‍රඥප්තියට අවදි වෙන්න පුළුවන් නම් කියන කය වැහෙන ඉවදාන හීනක ඉන්නකොට හීන ඉන්න බව දන්නවා. නිින්දේ ඉන්නකොට මම නිින්දේ ඉන්නේ කියලා දන්නවා. හිතා ගන්න නිකන් මම තර්කයෙන් පෙන්නන්නේ. හීනෙක ඉන්නකොට මට කියන්න පුළුවන් නම් දැනගන්න මම දැන් හීනේ කියලා. ඒකට ඇත්තටම හීනේ වෙන්න බෑ නේද? බුදුහාර කියන පුළුවන් කියලා. ඒ කියන්නේ සමහර කායත නැහැ නැහැ කියලා දන්නවා ඒකද? නැති නැහැ කියලා දන්නේ තියෙන එකට සාපේක්ෂව අන්න ඒක තමයි මෙතන සෙල්ලක්කාරකම. ඒක තමයි විපස්සනාව කියන්නේ. ඔබ ඔබේ මනස හදලා තියෙන තියෙන දේ දකින්න විතරනේ. බුදුහාම කියනවා තියෙන දේ තියෙන්න බෑ නැති දේ නැතුව. නිසා මේ නැති දෙයට දාපන්කෝ. දානකොට පස ගන්නවා මෙයා. ඒක හරියට රබර් බෝලකින් ගලකට දමලා ගැහුවා වගේ කරලා කරලා කරලා කරලා වෙලාවක මේ නැති අභාව ප්‍රත්‍යක්ෂය අවබෝධ කර ෆ්‍රික්ෂන්ලස් කම්ෆර්ට් සෝන් ඉකිතියදී හදන්න බෑ දිග බලකට ඒක නිකන් අපි අපි සාමාන්‍ය ෆෝබියා එකක් තියෙන දේ ඒ ෆෝබියා එක තියෙනකන් සංසාරේ එනවා මෙතන දාපක් ගහලා ඒ පැනලා ඒ පොළාපනේ. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒක නැති බව දැනගන්න. නැත්නම් ඒකට තියෙන බව දැනගන්න වගේම සමාන සාධනකමක් ඇති කරපු දවසේ ඥාන පිටිමකම හිටියේ. අභා ප්‍රත්‍යක්ෂිත ගියොත් ඥාන පිටිමකමක් හිටියේ. ඒකට බයයි. ඒකට බයයි අපිට ඕනේ මේ women rights යනොන්ඩයි කියන්නේ තිවිච්චාව බුදුහාමුදුරුවෝ තීලා තියෙන හොම්බෙන් යන්නේ. මේ අයිතිවාසිකම තමයි අපි කියන්නේ මේ භික්ෂූන්ගේ අයිතිවාසිකම් සිංහල අයිතිවාසිකම් පිරිමි තාම හදලා නැහැ හැබැයි සමිතියක් මේ පිරිමි අයිතිවාසිකම් වලට ගෑනු අයිතිවාසිකම් මේ සේරකෙම කරන්නේ මායාගේ මායාගේ මාරපාක්ෂික වැඩ. තීන ප්‍රඥප්ති ස්ථාවර කරගන්නවා. බුදුහාමුදුරුවෝ ඔක්කොම තීන පුළුවන් අභාව ප්‍රඥප්තියට දාපන්. ඒකට තියෙන fear of freedom. fear of unknown, fear of novelty. එච්චර ලස්සන දෙයක් මුළු ජීවිතේම නැහැ. ඒකට මේ පණ ජීවිතේ බැරිලා වුණා. පණ ජීවිතේ පරණේ අත්දකිනවා. ඉතින් ඌ ආයෙ මරණ මරන්න පුළුවනේ කලිය ගත්තා. ආයෙ මැරෙන්නේ නැහැ. පුළුවන් නම් මැරියල්ලා ඉවරයි සාකච්ඡාව තේරුම් ගන්න. ආයෙ තවත් අහනවා දැන් තුනම වෙලා. මගේ මම ලැබෙන එක ප්‍රශ්නයක් මම මේ ආර්ය පරිශ්‍රයේ සූත්‍රයේ කියන වෙලාවේ බුදුහාමුදුරුවෝ මහණෙනි මම මෙන්න මෙහෙම දෙයක් අත්දැක්කා මේ ඇසතු බොමුල යට ඉන්නකොට එතකොට කියාගෙන කියාගෙන ගිහිල්ලා අන්තිමට කියනවා මේ සංඥා අවේදිතින් මම නිර්වාණය අවබෝධ කරගත්තේ කියලා තමයි මට ඒක වැටහුනේ. ඒකේ තේරුම කරසන. සංඥා වේදිත සංඥා අවේදිත. ඒ කියන්නේ මේ කියන්නේ සංඥාවක් නැති බවට සංඥාවක්. ඒකම තමයි කලාවිවාද සූත්‍රයේදී නසඤ්ඤ සංඤී නෝපිය සංඤීන අභූත සංඤී එවං සමේතස විභූති රූපං සංඥා නිදානානි පංච සංකා මහය ආනන්ද හඳුරන්නේ කලාවිවා සූත්‍රයේ අහන ප්‍රශ්නයක් තියෙනවා අහනකොට කියනවා බුදුජානක ඔබ තැනකට යයි මේ සාමාන්‍ය ඉතිරිලා තියෙන සංඥාවේ නෙවෙයි ඉන්නේ එතකොට ඒ වගේම අසඤ්ඤ වෙලක් නැහැ. අසඤ්ඤ කියන්නේ අසඤ්ඤ තලෙට කියලා නේව සංඥා නාසඤ්ඤ කියලා නැහැ. විසඤ්ඤ වෙලක් නැහැ. හැබැයි මොකද්ද සංඥාවක් තියෙනවා. ඒක තියෙන්නේ දැන් අභව ප්‍රත්‍යක්තිය. යභව ප්‍රත්‍යතට යෑම අපි හිතන්නේ ඇබැග්ගයක්, අසරණ වීමක්, තනි වීමක්, රහෙත්තක් වීමක්, ආතපූත වීමක්, කරකොලත ඇරීමක් කියලා. කරලා කරලා කරලා කරලා මේක තමයි මධ්‍ය ප්‍රතිපදාව. මේකට මනාපන මනාපනේ මඳහත් හිත ආපු දවසේ තමයි මම යෝගාවචරෙක් වෙන්නේ. අපි එතකන් එකට බයක් නැතිනේ අන්ධකාරයට බයයි නොදැනෙන දෙයට බයක කියන්නේ. ධන දේට සාපේක්ෂව මේ නොදන්න දෙයට මේ විවුර්ත වෙච්ච ගමන් සාතර වෙච්ච ගමන් තේරෙන පට ගන්නවා මේ නොදන්න දේ තුන කවදාකවත් විපරිණාමයක් නැහැ. ආතතියක් නැහැ. ටෙන්ෂන් එකක් නැහැ. තියෙන හැම දෙම ටෙන්ෂන්. ඒක නිසා කියන සංඥා නිදාගන්න පංච සංකා. සංඥා කළ හැකි තරක් තියෙනවනේ ඒතර ප්‍රපංච. ටෙන්ෂන්. ඒතර ෆ්‍රස්ට්‍රේෂන්. මේ සංඥා තියෙන තරක් ලෝකේ තියෙන නිසා භාවනාවෙන් යන්න පුළුවන් සංඥා නැති තැනකට. ඒක තමයි බුදුහාම සාපරදින තීසිසය. ප්‍රඥාව තියෙනවා සත්‍යය නම් සංඥා නැත්නම් ඒක මරණය නෙවෙයි. ක්ලාන්ත වෙලා නෙවෙයි. විසඤ්ඤ වෙලා නෙවෙයි. මේ සංඥාව ගෙවම් කරලා ගෙවම් කරලා ගෙවම් කරලා ගෙවම් කරලා එතෙන්ට යනකොට සතිය රජ වෙනවා. සතිය කෙලපැමිනීමකටපත් වෙනවා. ඒ නිසා සංඥා ගෙවෙනකොට දැනගන්න බාහනා වැඩෙනවා. සංඥා ගෙවෙනකොට දැනගන්න කෙලස් වැඩෙනවා. කැපෙනවා. සංඥා ගෙවෙනකොට දැනගන්න ප්‍රතිපදා වැඩෙනවා. ඒ කියන්නේ මම නැති වෙනවා. මේ මම කියන මේ configuration එක ඒකේ ආකාර සටහන් දෙමිති නැති වෙනවා. ඉතින් ඒකට අර කුමන කුමන සැප විඳපේ කරන්නට බය හිතෙනවා. මගේ ඩෙන්ටිටි එක නැති වෙනවා මම නැති වෙනවා කියන භාවනා කරන එක දන්නවා ඇඩේ හරි බුදුහාමුදුරුවෝ දෙනවා මාත් දෙනවා ප්‍රතිපදාවක් දෙනවා කෙලෙසුත් කැපෙනවා කියලා. හ්ම් ගානේ ඇයි දැන් තේරුණා වගේ. <laughs> ඒ කියන්නේ මේ සංඥාවක් නැහැ කියන්නේ සිතුවිලි පහළ වෙන්නේ නැහැ කියන තත්ත්වයක්. ඒ එහෙම සංඥාව කියන්නේ හිතවිලි නෙවෙයි. හඳුනා ගැනීමට තමන ලකුණකුත් නැහැ ලකුණක් කරනවා කරන හඳුනා ගැනීමකුත් නැහැ. total living 100% living කියලා. මේක හඳුනාගත්ත මේක නෑ ඒව නෑ මේක හඳුනාගත්තොත් මේක නැති වෙනවා. අතන හඳුනා ගැනීමක් නෑ ඒ නිසා whole world, Taman of whole, can, you are merging into the universal consciousness. මම කියලා කොටසක් කුක්කියක් හදා ගැනීමක් නැහැ. ඒකේ නඩත්තු කරන දෙයක් නෑ. it is all මොකද? ලීන. ඔය ලීන වෙනවා කියලා කියන්නේ සංඥාවේ තියෙන ප්‍රකාශ භාවය අඩුවේ වි අඩුවේ වි අඩුවේ වි අඩුවේ වි යනවා. ලීන. එහා පැත්තේ කෙලවර විස්තර කරන්න බෑ වචන වලින්. that you can't put into words. ඒක මේකට සාපේක්ෂව දැනගන්න පුළුවන්. ඒක කේවල தත්වයකට යන්න බෑ සාපේක්ෂව එනකොටම තේරෙනවා floating. මට කියන්න බෑ මම මෙහෙම එකක් ගියා ගියා නම් නැත්නම් හැබැයි කාටවත් කියන්න වචන නැහැ. ඒක කියනවා ගොළුෙන් දකපු හීනයක් වගේ කියලා. ඌ කියන්න දඟලනවා. බබබබ කියවට. පාරක් විතර භාවනා කරනකොට ඉන්න ආනාපානෙ නිවිල නිසාම අවස්ථාවකදී සතිය තියෙනවා ඊට පස්සේ ඒක පාඩකම නම් ඒක ඊළඟ විදිහට දන්නේ එළියට මහා සුනාමියකට අපිලා වගේ නිකන් ගස්සකටයි ඒක වට ඉවතට කයි ඒක ඇතුලේ නිකන් එළියට ආවම නිකන් නිකන් මහාන බයක් වගේ දැනෙනවා මේ මොකද්ද මේ ඉන්නේ විකාරක් විතර මම ඒක හින්ද මට පස්සේ තේරුණා වාසිකේ බලනකොට සමහරට සංඥාවක් තිබෙලාද නෑ ඒක රූපෙත් නෑ වේදනත් නෑ සංඥාත් නෑ සංස්කාරත් නෑ විඥානත් නෑ කොච්චර වෙලාද ගන්නෙ ඒක ඒක ආනජ සප්පයි සූත්‍රෙ ගිනිනෝ එතෙන්ට මනකන් සරුවචනාසී එතෙන්ට යනවා ගිහිල්ලා කියනවා එතෙන්ට ගියේ නැති කෙනෙක් මෙතන නෑ ඔක්කොමලා ගිහිල්ලා තියෙනවා නමුත් ඒක ගිනලා ගස්සලානේ අතාරින්නේ එතකොට එන බය නිසා වෙච්ච දේ තේරුම් ගන්න බෑ මෙන්න මේ බය නැති කරගන්න ලක්ෂ කෝටි වාරයක් කරලා කරලා කරලා ඒක උදේට කනවා දවල්ට කනවා ගන්න කියන්නේ ප්‍රශ්නේ මම අහන්න කිව්වා මම සමහරවිට ඒක මාතෘකාවක් ඒ මුලදම නිදිත්තේ ඇලෙකට දස්සල තුනක් වගේ මේ පාඩක. නිදාගන්නේ කියන්නේ මොනදම අවබෝධයක් ලැබුණා. නමුත් කවුරුත් බැහැරවදී දෙකද ඇගෙන ඉස්සරහට යනවා ඒ බයද තමයි කෙලස් කියන්නේ. දැන් ඉත තියෙනවා බය කියන්නේ කෙලස්. ඒ කියන්නේ මේ අර තිබුණු මල්ල පොදිය ලිහිලා ගියා. يعني පෙට්‍රල් ටිකක් තිබ්බ පෙට්‍රල් වාෂ්පීකරණය වුණා. පෙට්‍රල් වාෂ්පීකරණය වුණාට පෙට්‍රල්ට මුකුත් වෙන්නේ නැහැ. ඒක වාතයේ තියෙන ද්‍රව ස්වරූපේ වාෂ්පීකරණ ස්වරූපේට. අපිට ඕනලා තියෙන මේක අර තිබුණු configuration එකේ ලිංගයේ ආකාරයේ නිමිත්තේ ಉದ್ದೇಶය නැතිනවා කියලානේ. මේක තමයි කායන සහ ජීවිතේ තියෙන ආතාව. ඒක తాවකාලිකව අයින් කරලා පෙන්නනවා. අයින් වෙච්ච ගමන් නිවනට කැමති එක්කන අනේ සාදු කියනවා. අකමැති එක යකා අසත්පුරුෂයා අසත් ධර්මයේ මේකට බය වෙනවා. ඒකට බුදුහාම කෙලස් කියලා නමක් දාලා දෙනවා. ඉතින් ඒක එක සැරයක් අත්දැක්කම පස්සේ බය එන එකට දොස් කියන්න එපා. ඒක ඇති. ඒක තමයි අපේ natural natural selection කියලා කියන්නේ. fear. දැන් ප්‍රතිපදාවෙනේ ඉන්නේ ලක්ෂ කෝටි වාරක ඒක කරන්න. කරනකොට අර ගැස්සෙනකොට තියෙන කම්පණි අඩු වෙන්න ගන්නවා. නිතර නිතර අපි දැන් අපි අද කියන්නේ වාහනයක් කෙලවන්න පදිනකොට පටන් ගන්නකොට එන සීලාරයක් නේ ගියර කියලා දාගත්තා යන්තම් එන්ජින් එක අප්සෙට් කරගන්න නැතුව ගියා නොක් කරගන්න නැතුව ගියයි කියලා. නමුත් ඔය ජොලිය හැමදාම තියෙන්නේ නෑනේ. නිතර නිතර කාර් එක බලනකොට ඒකේ තියෙන එක්සයිට්මන්ට් එක අඩු වෙනවනේ. ඒකේ මෙතන ෂොක් එක අඩු වෙනවා. ඒ ෂොක් එක අඩු කරන්න දන් දුන්නට හරියයි කියලා හිතනවා. සීල් දැක්කට හරියයි කියලා හිතනවා. සමාධියට කියන්නේ මේකම කපක්. කාලා කාලා කාලා කාලා ගස්සලා එනලා තැරදලා ගාලල්ල නැත්නම් බාන කරනවා ආයෙසරක් එන බ්ලොග් ගාලල්ල දැකලා තියෙනද ටම්බ්ලින් කෙඩි කෙඩි කියන සෙල්ලම් බාන්නේ විසිකරපව නැගිටින සෙල්ලම් බාන්නේ බොනිකෙක් ඉන්නවා පින්ගුයින්ට හදලා තියෙන්නේ ප්ලාස්ටික් කෑල්ලේ යට බරයි මේව තල්ලු කරපුවාම මෙහෙම මෙහෙම වෙලා නැගිටිනවා මොකක් කියලාද කියන්නේ ඒ ඩික්ෂනරි එකේ තියෙන ටම්බ්ලින් කෙලිය කියලා. ටම්බ්ලින් කෙලිය. කෙලිය කෙලිය කෙලිය එල්ලෙයි. E බුරුමේ කියන්නේ පිටයින්ඩයි. විශේෂකට පමණින් නැගිටින්න. බුරුමේ ජාතික ශ්‍රී ලංකාවේ. ඕනේ කොට පයින් ගන්න කියන්නේ. ඕන නැගිටිනවා. ඉනේ දැල්ලකට ඕන තරම් පිපින්න. පිපිනකම් ගලියනවා. නැස කරපුවම අනිත් වගේ හිතට ගියන ඌ ගහක් පයින් පයින් ඌ ගහනක් පයින් බලාපොරොත්තු වෙනවා කියලා වෙනවා කියලා වෙච්චා ගාලල්ල ආයෙ නැගිටිනවා එහෙම කරගෙන කරගෙන යනකොට ඒකේ ස්කිල් එකක් ඩෙවලොප් වෙනවා මේ අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ කියන්නේ භාවනා කරන විතර ඒක වෙන කිසිම තැනක ඉන්නේ ගස්සලම අතන වකිට ගලේ ගහෝගේ ගස්ස කොහොමද මට මේ ආසනේ බිම දානවා මේකට හුරු කරවයි කියලා හිතන්නේ ඒ සිත් කරේ නැත්තම් දිට්ඨිය කඩාගෙන යන්නේ ඒ තමයි දැන් ඔය මේ මංගා කියන ඕන තරම් මේ ඔය උදාහරණ මේ මම එකක් මේ ඊයේ කරච්චි දිවෙන කරන්නේ ආවා මේ මම කරවලා මේ ඒකෙන් මගේ කුරුයි දම්පාට දම්පාටයි සියන් කලර් එකයි මගේ තියෙනනේ වතුරක් වගේ ඉන්න ද්‍රාවණය ඒක ඇතුලේ මේ ෆ්ලෝට් වෙලා වගේ පහළ යන එක පාට හැලියක් නැහැ මේම ඒක හුරු වෙනකොට එන්නේ ඉස්සල්ලා වෙන්නේ පාරට ගන්න. ආයේ මොකුත් නැහැ මේ ලිෆ්ට් එකේ වයර් එක කඩලා ගියා වගේ. තත් කාලේ වස්තුව. ඒ ස්ලෝ මොෂන් යන්නේ සීසන් වෙනකොට. සීසන් එකට පටන් ගන්නතර වගේ ආරක ඉච්චර වෙන්නේ ජොලියක් නෑ. අරක තමයි හොඳේ අරක හොඳේ. හැබැයි ඒක නිසාම භාවනා අතරව බර ගන්නක්. ඒකට බය වුණාට පස්සේ ආයෙ නෑ යකා ගැහුවා වගේ. ගහන එක ගන්න. ආයෙක දෙකක් නෑ. ඒ නිසා බැටි වෙලාවකත් කාටවත් භාවනා කරන්න ඉන්න කියලා නම් කියන්න බෑ. හරි භයානක වැඩේ. මොකද හරි ගිය ගමන් උස්සලම ගහනවා පුවක් කිත්තක තරි වැදින්න ගන්නවා. එක සැරේ ඊට ඒක බය නැතුව ආයසරයක් කරලා ආයසරයක් කරලා ආයසරයක් කරලා පස්සේ පේනවා. ඊට පස්සේ මරණය කියලා මොකද්ද බය වෙන දෙයක් තියෙනවා. මම මට හම්බුන කැනේඩියන් සුද්දා. ඌට ඒක වෙලා ෆෝබියා එකක් ඇවිල්ලා සයිකියාට්‍රික් කෙනෙක් ආවට ගිහිල්ලා එයා දන්නව කවදාකවත් මේක ලෙඩක් නෙමෙයි කියලා. ඊට පස්සේ කිව්වලු මේ ධම්මජීව කියලා හම්බ කෙනෙක් කියලා හම්බයක් කියලා. මට ටෙලිෆෝන් කළේ කොහේ ලංකාවේ කොහේ හිටියත් මම තාම පැය හතරක් ඇතුළත ඔබ අත ළඟ නම ඉඳලා කියන්නේ කියලා. ඊපස්සේ මම මේ අම්බුලුව වෙහිටියේ. ඊට පස්සේ මම ළඟ එනවා කියලා ඇවිල්ලා කිව්වා ඉවරයි මගේ ජීවිතේ ගන්න දෙයක් නැහැ. මොකද භාවනා කරපු ගමන් දැන් ගෙන්න ගන්නවා. ඊට පස්සේ මොකක්ද මේ එන ගහච්ච සෝම් පිටිනයක් වගේ මොනවාද? මම කතා කරනවා. ඉතින් මම ටිකක් කළා කතාවට පස්සේ මම ඔබ දෙන්නට කිව්ව විනාඩි 15ක් කතා. මොකද ඒක බාරගත්තොත් මොකද වෙන්නේ කියලා. ඌට හිනාවක් ගියා. ඊට පස්සේ අර ප්‍රශ්න තේරෙන්නේ නැහැ. මම කෝක බාර ගන්නේ ඕක ප්‍රතිපලක්ෂය වලපන් අනේ ස්වාමීන් වහන්සේ මට මේ කියා ගන්න බැරි විදිහේ මං කිව්ව මට සෑහෙන්න වැරදිලයි කියලා වැරදිලයි කියලා කියා ගන්න කෙනෙක් නැහැ මං කිව්වේ ඔක වැරදිලයි කියලා කිව්වොත් සදාකාලික අපායයි මේක තමයි භාවනා ප්‍රතිඵලය මේ අපිට දීලා තියෙනවා පොඩි ඇසිඩ් ටෙස්ට් එකක් ඔබ කැමතිද ජීවිතයත් එක්ක සූදු කෙලින්න මට උනේ අහන්න කෙනෙක් නැහැ ලොකයි ඉන්ටර්නෙට් නෙවෙයි ඉන්ටර්නෙට් වෙන්නේ ඒක ඔය කතා කරන්න කවුරු කන්නේ මේකේ තියෙන ඇති දේ විස්තර කරන මිනිස්සු මිසක් නැති දේ විස්තර කරන ලෝකයක් නෙකේ නෑ ඒක නිසා අපට කරන්න තියෙන්නේ අපි මම මේ කියන එක හරි කියලා මට ඔප්පු කරන්න බෑනේ මට කියන්නේ ඔබට ඔබේ ජීවිතය සහ කයත් එක්ක සුදු කෙලින්න කැමති නම් කියලාපන් දැන් සූදු කෙනිනකොට අවුරුදු කාලයේ තරම උකස්සීලා සූදු කෙනිනවා කියන කතාව අහලා තියෙනවා. සරම උකස්සීලා අතින් වහගෙන යනවා කියන්නේ. අහලා නැද? මේ භාවනා ඊට වැඩි ටිකක් එච්චරක්වත් නැහැ ඒක වෙන්නේ. ආයේ මේ තියෙන සම්බ සැලීමම අයින් කරනවා. අයින් කරලා ගහනත් ඇරිය හැන්න ගහනවා. ගහලා බලනවා තාම බුදුන් කෙරේ ශ්‍රද්ධාව තියෙනවා ධර්මයේ කෙරේ සංඝයා කෙරේ එක සැරේ කරන්නේ එක සැරයක් ලෑස්තිලා ගියාට පස්සේ නෝ මොකක්වත් වෙන්නේ නැහැ මේක ටෙස්ට් එකක් කෙරුවට පස්සේ එනවා පන්නරයක් අයි මොනෝ කළ බය කරන්න තායි මොකෙන් කසනද කියලා එහෙම උනේ නැත්තම් එහෙම බය වෙනවා එහෙම ස්වයංසි මරේ දුන්නා කන්නේ නැහැ සිවුරේ පොඩි කෑල්ලක් ඉඳලා තමයි අම්රෝකලා නැත්තේ ඒක පාට මෙන්න මේ මේ ටික කැලවිලා ගිය සෙන්සියලා ලේ වැක්කිල් දැක්කේ නේද ඒක ඔක්කොම අරකේ පොඩි පාටන් පාෂා ඒ සංඥා වල ප්‍රශ්න කරනවා මේක වෙලා තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර සේරම නැති කරලා නැති කරලා අත්දැකීමට එන්න බෑ ඒ තරම් එක්සයිට්මන්ට් එකක් දෙනවා බය වෙනවා ඉතින් ඒක දෙතුන් සැරයක් කෙරුවට පස්සේ තේරෙන්න පටන් ගන්නවා මේ මේ බය වෙන්නේ ඉස්සෙල්ල මොකුත් තිබිලා නැහැ කියලා. ක්‍රිෂ්ණමූර්තිතුමා කියනවා උදේ පාන්දර නැගිටිච්ච ගමන් ඇහැරිච්ච ගමන් බලන්න කියලා. ඇහැරෙන්නේ ඉස්සෙල්ල ටෙන්ෂන් නැහැ. ඇහැරෙන්නේ ඉස්සෙල්ල ප්‍රෙෂර් නැහැ. මොකක්වත් ඇහැරීමත් එක්කමනේ මම ඇන්නේ. මම ආපු ගමන් ඉවර වෙච්ච ප්‍රශ්න ටික ඔළුවට එන්නේ. ඒ නිසා හැමදාම උදේ අවදි වෙනකොට මුත් සතියෙන් අවදි වුණොත් ඒක දෙකට කඩලා අපේ ලොකු සංස කියනවා හිත අවදි වීම සහ ඇසවීම කියන එක දෙකට කඩලා කරන්නේ කියලා. හිත අවදි වෙනකොටම දැනගන්න කියනවා දැන් මම නිින්දෙන් නැගිට බව දන්නවා. දැන් මම නැගිටින්නේ කැරවැන්නේ කෙටනේ. එතකොට ඇහැ අරපු ගමන් කරකවලා තෑ කියන්නේ දැන්. දැන් මේ ෆිගරින් ගන්න දැන් GPS දෙක තුනකින් එන්නේ මේ ඔරියන්ටේෂන් දැන් මම ඉන්නේ වැන්කෝවර් වල ඉන්නේ ඒ ටික වෙන්නේ පුදුම ස්පීඩ් වෙච්ච ගම හරි අම්මා මම යහ ගෙඩිය පිටින්ම ඉන්නවා දැන් තමයි නැගිටින්න පුළුවන් එතන ඇස් දෙක අරින්න පුදුම ආසාවක් තියෙන ඇහිච්ච ගම පුළුවන් නම් ඇහැරලා ඇස් දෙක අරින්න නැතුව මම යා කන්ෆිගරේට් වෙන්න හැටි බලන්න කියනවා දැන් අපි ඇක්සිඩන්ට්ලා හොස්පිටාලේ වට්ටු ගින්නයි කියන්නේ ඇහැරපු ගමන් කරකොල ඇතැරියගෙන මොකද වෙන්නේ? ඉතින් ඒක අපිට අකරතැබ්බයක් නේ. මේ තරම්ම විඥානය කැමති නෑ මම නැති තත්යකට. ඒක භාවනාවෙන් ගෙනියනවා. භාවනාව විඥානය කියන අකරතැබ්බයක්. අතරමඟ වීමක් නැතිවීමක් කියලා. ඉතින් මේක මේක මුත්‍රාඥාන්සේ මරමරා ගෙනියනවා මෙතෙන්ට. කප කපා පෙති ගහ ගහ. කප් අරගෙන ගියා කියන පුරුදු කරපන්. පුරුදු කරාට පස්සේ තේරෙන පටන් ගන්නවා මේ එක්සයිට්මන්ට් එක නැත්තම් ඉඳලා තියෙන්නේ ෆ්‍රික්ෂන්ලස් තැනකට. කම්ෆර්ට් සෝන් එක බව තේරෙනවා. ඒ ආනිසංස ලැබෙන්නේ එක්සයිට් නොවොත් විතරයි. එක්සයිට් වුණොත් අරක බුද්ධි විඳින්න බෑ. ඉතින් එක්සයිට් නොවෙන්න නම් කාය ජීවිත නිර්පේක්ෂ වෙන්න ඕනේ. තම්බන ගන්න තම්බන ගන්න බැලඳ ගන්න බැලඳ ගහ ගහලල්ල ඕන දෙයක් වෙච්චායි කියලා. ඉතින් පැවිදි වෙන්නද පුළුවන්ද? උලංගිකනේ තමයි. නිහිතයේදී පුළුවන් කියලා ස්වාමීන් වහන්සේ. එහෙම කියන්නේ පැවිද්දන්ට බැරි වෙන්නේ මොකද කියලා ඒක ප්‍රශ්නයක් එනවා. අපි ඉවර කරමුද මේක දැන්? ඒක නැත්තම් ඒක නැත්තම් මේක හොඳට ඉවරයි. නෑ අද අවසාන දවසනේ. නෑ නෑ මේ අවසානයක් නෑ මට මට අපිට විනිපෙක් ගිහලා තව එකක් පටන් ගන්න දෙන්න. අනේ ඒකට 4:45 අපිට දා තියෙන පැයකට විනාඩි 15යි. ඒක නිසා විනාඩි 35 35 වගේ 35 40 වගේ කාලයක් ගන්න වෙනවා සක්මන්ට පරියන්කයට. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි.